بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا وحبيبنا محمد وعلى آله وصحبه أجمعين ومن سار على نهجه إلى يوم الدين أما بعد ميادو دين نسيحين أدو يسمى التقاوى دائن تبوي أمها بيفرون السلام عليكم ورحمة الله وبركاته هذا كريد وهو යාළුගොණමෙ ෆට්ටාෆවානි ඊමාන් කමා බෙහෙ ගොතුන් කුරින් වෙස් දෙන්නෙවුන ෆදා ඊමාන් කමකි ඒග එතක් ගොයිප්පෙන් එකුලෙයිගෙන් වා කමෙ අද ඊමාන් කමක කුරින් බයන් කරේ ෆාන ඉස්ලාම් කම් අද ඉස්ලාම් කමා ඉස්ලාම් කමුගේ රුකුන්තා දෙම් මිහාරු බයන් වෙගෙන් මෙවැනි ඊමාන් කම් ඊමාන් කමුගේ ලෆ්සීමානයා ඒගේ ශර්වීමාන වෙස් පේෆුනුන වානි එගිෆා ඊමාන් කමුගේ ලෆ්සි මානයකි තෙදුකුරුන් තෙදුකොක්ක ශවර කුරුන් හිතුග තෙදුකොක්ක ශවර කුරුන් ඒ ඊමාන් කමුගේ ලෆ්සි මාන දේගේ ශරයි මානයකි අල්ලාහ් සුබ්හාන ව තාලා ඊමාමක් කණ්ඩාලුවා ෆාවා කන්තත්ත හිතුග තෙදුකොක් කබූල් කුරුන් දැන් ඊමාන් කමුගේ එබවේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් පුල් කුරබා ෆාවා ෆදාන් එතක් ගොයිප්පේ එතක් බෑතකේ ඒගෙතරෙන් එම්මෙ මතී බයකි ඊයස් දෙන්නවුන් ෆදා ලා ඉලාහා ඉල්ලල්ලාහ් අල්ලාහ් මෙනුයි අලුකම් වෙවුන් හග්ගුවගෙන් වා එහෙන් එව්වස් ෆරාතෙන් නුවා කමන් හෙකිදිනුන් එයි ඊමාන් කමුගේ එම්මෙ මතීබ අදි එම්මෙ දශබයකි මගෙග්ග හිඟා ෆදාර මීස්තකුන් නම් උඳගුවා හෙන් හීවා කහල එච්චෙන් මගමති ඔබ්ව ෆෙනිජ්ජියා ඒ ෆරා ෆරායිකෝ එයි එම්මෙ දරුබා ඊමාන් කමුගේ අදි ලදුවතිකම කිවසීමාන් කමුගේ බය ලදුවතික එම ඊමාන් කමුගේ එබවේ තෆාතු වත්තර තෆාතු බෑත බයෙන් ඉල්මරින් එබහුරි ඊමාන් කමුගේ මි බෑතකා බෙහෙකුතුම් ෆොයි ෆොයි වෙස්ලියෙ මිසාලක අල් ඉමාම් බයිහකීලි වවාෆ එබ ශුඅබුල් ඊමාන් කියාෆත ශුඅබුල් ඊමාන් ඒගේ මානක ඊමාන් කමුගේ ගොෆිතා ඊමාන් කමුගේ ගොෆිතකා බෙහෙකුතුම් ඒගේ එබයි එතබ් බෑවර ඊමාන් කමුගේ ගොයිප්පේ එකලිෆාන බයහන් කරා බෑෆ දැන් මෙවනි ඊමාන් කමුගේ රුකුන්තා ඊමාන් කමුගේ රුකුන්තා හුරි හැබේ ෆුනසෙන් ගැන කන්නේ ඊමාන් කමුගේ රුකුන්තා ඊමාන් කමුගේ රුකුන්තක කි හරුකුන් ඊමාන් කමුගේ මෙවනන් හරුකුන් ඒ තෆාත් ෆයිත්තහු ගලියයි ෆාවේ දැන් එකමක ඒ හරුකුනුගේ තෆ්සීල් ගින බේ ෆුන කන්නේගේ එම්මෙ ෆුරතා මෙවනි ඊමාන් කමුගේ රුකුන්තහුගේ තෙරෙන් අල්ලාහන් ඊමාමුන් ඒ ෆුරතම රුකුන් අල්ලාහන් ඊමාම් අල්ගොන්න එමෙ වෙසෙව කිම අල්ලාහන් ඊමාම් වමෙ දෙම් මිසාරක ඊමාම් වමෙ පුනා බේෆලකා මිසාක සුවාල් කුරවුනි අල්ලාහන් ඊමාම් වනි තිබේ ෆලක හිනෙත්තෝ නිගත සුවාල් කුරෙජ්ජියා රංගල ජවාබ දෙවිජ්ජියා ඒ අල්ලාහන් ඊමාම් මකි එම අල්ලාහන් ඊමාම් මකි අල්ලාහන් ඊමාම් වනි කිහිනෙත්තෝ සුවාල් කුරවෙන් ජිහේන හිතුවා සුවාල් උපදෙන් ජිහේන අල්ලාහ ඊමාම් වානි කිහිනෙත්තෝ imam veveni kihinetto mitanga bayan ve fawane allah subhanahu wa taala imam maki ko baaka kihinekkan allah imam wan jeheni emme furatama allah subhanahu wa taala wujudu gawakan kashawar kurum e farai waakan ama mihum bunati adu iveti bunagenwan allah weye ena hituga kashawar kuran jehen allah waakan allah wujudu gawakan ei duniyege mi kainatuga mihinga kantatta ka visnafi kurukoffa ರೇದುವಾ ತಕುರಾರುಮ ಫಿಕುರು ಕೊಫ್ಫ ಮಿ ಗಸ್ ಫಳಾತಂ ಫಿಕುರು ಕೊಫ್ಫ ಉಡಬ್ಬಲ ಉಡುಗ ಎವಾ ಕಂತತ್ತಕ ಫಿಕುರುಕೊ ತರಿತಕಬ್ಬಲ ತರಿತಹುಗೆ ನಿಜಾಮ ಫಿಕುರುಕೊ ಇರೋಹಂದು ಒಸ್ಸೇ ಒಸ್ಸೇ ಒಸ್ಸುಮ ಫಿಕುರುಕೊ ಮಿ ಕಂತತ್ತಕ ಫಿಕುರುಕೊಫಿಯ ಇಂಗೇ ಎಬಾ ಅಲ್ಲೋ ವಜೂದುಗವಾಕ ಏಕಮ ಎತಕೆಚ್ಚ ಫುರಿಹಮ್ ಗೊತ್ತುಗ ಫಿಕುರುಕೊಫಿಯ الله سبحانه وتعالى كي القرآن وحي كرباني إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات لأولي الألباب إن في خلق السماوات والأرض أرتكا بين هدو مغيا واختلاف الليل والنهار ريدوا تكرار ومغا لآيات ويه هكيتك كم بيكا لأولي الألباب බුද්ධියරින්න බුද්ධි වෙරින්න වනි හේකිතකේ අල්ලාහුගේ කුලදුම්වන්තකම දලීල් කුරා හේකිතකේ වේ මිකන්තත්තා හොරා එම ඒකන්තත්තක ෆිකුරු කුරීම අල්ලාහ් සුබ්හානහු තාලා කුලදුම්වන්තකම කලංග වඩිගම් වාකන් එබ එංගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රසූලුකමාගෙන් ෆොනුව්වුමුගේ කුරීගා එකලේක ෆාන කොම්මේ රෝද මහක වඩාගනේ හිරාෆර් බදයා හිරාෆර් බදාගේ හොහොලයා මුලි රෝදම සකලෙක් ෆාන හේත කුරවනේ තාංග ඒ රෝදි රසූල් කමයි කලෙක් ෆාන නොෆොනු වේ ඒ රෝදි රෝද වෙස් ෆර්දු නුකුරවේ රෝද ෆර්දු කුරවුනි මදීනා ගත එයි හිජරේ වඩාගෙන් ෆහුන් දෙවන ආහාර හිජරේ වඩාගෙන් ෆහුන් දෙවන ආහාර රෝද ෆර්දු කුරවුනි ඒ රකදි රෝද වෙස් නේ දැන් ඒ කලෙක් ෆාන එතාංග ඉන්නවනි අල්ලාහ zikuru කුරුමුගා ඒ කලෙක් ෆානන් ඒ රෙන්ගි වඩා ගන්නවා ගොතකා ඒරද ශරීයතේ බාවෙන් නුලෙව්වේ රසූල් අල්ලාහගේ රසූලා රසූල් කමාගෙන් නුෆොනුවේ එරකු එකමක එකලේගානකි එයි උෆම්වේ වඩා ගති සුර එකලේගාන තන්දොරු එඟි වඩා ගන්නවා ෆෙරී සුර මක්කාගේ මුෂ්රිකුන් කුරමුන් ආ හඩි හුතුරු කන්තත්තකුන් රක්කාතිරු හුන්නයි වේකලේ එකලේගානකි එංගම එකලේගාන කොම්මේ රම්ලෝම් මහක එකලේගාන මේ වඩා ගන්නවනි හිරා ෆරු බදාගේ හොහොලය එතාංග ඉන්නවාගේ එකලේගාන වරගින හේ ඔකන්තක් කුරවවා එහිසාබුගේ මිස්කීනුන්න ෆගීරුන්නන් එහෙන්දා මීහුන්නන් එකලේගාන කාන්දේ ehiterivede adi allah subhanahu wa taala mi kainatu kami haddawa faawa kantattaka ballawa fikur kure ekalifan kalifan etana wada gennum gemme bodu maqsuda ki ei mi kainatu kami hinga nizam takara mi kainatu kami hinga kantattaka ballawa fikur kuremu ei kalifan ge emme bodu maqsudu hirafar bade kalifan wada gannawa ehen effarak wadagen innawani ko ekalifan emme furatama kalifan ge macca wahiba wale mun jibril alayhis salam එහෙන්කම මිතකෙච්ච විස්නීම එබෙන්ගේ අල්ලාහ් වඩිගෙන් වාකන් මිතකෙච්ච විස් කොම්මෙ මීහකොස් කාෆර් කොස් මිතකෙච්ච විස්නාෆියා එන්ගෙන් අල්ලාහ් වඩිගෙන් වාක එම්මෙ ෆුරතම කමකන් අල්ලාහන් ඊමාමුගේ තෙරේගේ එම්මෙ ෆුරතම කමක කුරම් මිජිහේ කමකි අල්ලාහ් වඩිගෙන් වාකන් අල්ලාහ් වුජූදුග වාකන් කෂවර කො කබූලු කුරුම් දෙම්මියති අල්ලාහ් සුබ්හානහු තාලා වඩිගෙන් වා තම්වසෙන් ජිහේ එත ඒ වාහකස් මිතාංග බයන් කුරේ ෆවානි එකලාංගේ වොටිගෙන් වනී හයින් ඔඩුගේ මතීගවා කඩෙක්ගේ මතීගවා අරුෂුගේ මතීග එකලාංගේ වොටිගෙන් වනී ජාත ෆුලාගෙන් එකලාංගේ හුරිහාතනෙක්ගේ වොටිගෙන් නොවේ එකලාංගේ හුරිහාතනෙක්ගේ වොටිගෙන් වනී කලිෆානුගේ ඉල්මු ෆුලුගේ ජරියා එකලාංගේ ඉල්මු ෆුලුගේ හයිසියතුන් කලාංගේ හුරිහාතනෙක්ගේ වොටිගෙන් වේ එහෙම් බුනුම කුනේ මස්සලේ ඒ කලාංගේ ඉල්මු ෆුලු හුරිහාතනෙක්ගේ බවේ එකම කලාංගේ ජාත ෆුලාගෙන් වොටිගෙන් වනී හයින් ඔඩුගේ මතීගවා ಫಂಡೆಗ್ಗೆ ಮತೀಗವ ಅರ್ಶುಗೆ ಮತೀಗ ಐವರಂ ಮತಿ ei bima uda demeduga durumina ki fassate ka haruge digurasta adi komme udaka anen uda demeduga sebahure fassate ka haruge digurasta adi komme udegge bominuga vesure evar fassate ka haruge digurasta adi haivwana uduga matigawa khanduge fumminuga vesve fassate ka haruge digurasta ඒ කඬුගේ මතීග අර්ෂු හුරි අර්ෂු හිප්පවෑගෙන් තිබ්බෙවි හතර මලායිකතුන් එබේ කලුන්ගේ නමකි හමලතුල් අර්ෂ් ඒ හතර මලායිකතුන්ගේ නමකි හමලතුල් අර්ෂ් එබේ කලුන් වර බොඩු හතර මලායිකතුන් එබේ කලුන් රිවාවෙගෙන් වේ එබේ කලුන්ගේ ෆෑගේ තඹි කට්ටා හමයෂේ ඒ කඬුගේ ෆෙන්ගඬ වරන් එහාවස් බොඩති බයෙන් එබේ කලුන් නැකි මියදු අර්ශු හිප්පාගෙන තිබ්බේ හතර මලායිකතු එකම කියාමෙද්ද හොග අර්ශු හිප්පවාන අම් මලායිකතුන් එයි හිසාබල්ලම් හිසාබල්ලම් ෆෙට්ටෙව මට්ටක අල්ලාහ් සුබ්හානහු තාලා වඩා ගන්නවාන එහිඳ අර්ශු හිප්පවාගෙන තිබ්බවන අම් මලායිකතුන් කීර්ති කුර්ආනක අල්ලාහ් හිකරවනි වයහ්මිලු අර්ශ රබ්බික ෆව්කහම් යවම ඉදින් සමානිය එදුව හොග අර්ශු හිප්පවාන අම් මලායිකතුන් මිනිස්තුන්ගේ මතින් අර්ශු හිප්පවාන් අන්නානේ අම් මලායිකතුන් එදුවහුවා එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලා බොඩිගෙන් එවනේ ආරෂුගේ මතීග එකමකු ඉස්තිවාවේ බොඩිගෙන් වා ගොයි අලුගන්න මෙන්න කන්නේගේ එකලාගේ ذات පුලා එකශීගෙන් වා ගොතක එකලාගේ ආරෂුගේ මතීග බොඩිගෙන් වනි සබබකි අලුගන්න මෙන්න එකන් තසවර් නුකරන බොඩ සබබකි අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහච්ච කවර බොඩු හුරිහා එච්ච කවර බොඩු අල්ලාහ් e bange gas mekan Allahu akbar Allahu akbar ge mana ki huri ha ichcha kabore bode Allah emme bodi Allah he arshavure mes bodu Allah ekama kalang arshaka mati ge istiwa bodi gem wani istiwa bodi gem wa goten ne ge Allah subhanahu wa taala ge me huri ha sifa fulan Allah gabul kuran jeheni sunne jamaatu ge ahlu werin gabul koffa gota ei kon gotaka ei evves misal je humen neti wattaru bayan kurumen neti අදි කයිෆියතු බයාන් කුරුමෙන් නැති අදි තවීලු කුරුමෙන් නැති අදි ඒ සිෆෆුල ඉන්කාර කුරුමෙන් නැති මිගතක් ගබුල් කුරන් ජේන බුරන් ජේන යකලාංගය එකලාංග ඉස්තිවාය බොඩිගෙන් වේකම කිස්තිවාය බොඩිගෙන් වා ගොතෙන් එවස් මියකන්නේගේ එකලාංගේ ذات ෆුලා එකහිගෙන් වා ගොතකර ඒකන් කලාංගේ කුරවවා වනි එහෙන් ඉමාම් මාලික් විදාල්වනි අල් ඉස්තිවාඋ මාලූමුන් වල් කයිෆු මජහූලුන් වස් සුවාලු අන්හු බිදඅතුන් වල් ඊමානු බිහි වාජිබ් istiwa mi lafza kimi arabi bahuga enge lafza ke ekamako allah subhanahu wa taala istiwa e bodigem wa goi evves mi hakan nege e nege evves mi hakan adi ekalaange arshuge matige istiwa e bodigem inne gota behe gotun suwal kurun ei bidwaye ke bidwaye ke wal iman bihi wajibun adi ekaman iman maki ebahi allah subhanahu wa taala arshuge matige istiwa e bodigem wuma ඉස්තිවාය වොටිගෙන් වා කම ඊමාම් වමකි ඒ වාජිබ් කමකේ එම අල්ලාහ් සුබ්හානහු වතාලා එකනාංගේ වාතං මිහාරෙන් ගිජ්ජේ ඒ උඩුග අල්ලාහ් සුබ්හානහු වතාලා කීතු ගානුග වහී කරවණි ආමින්තුම් මන් ෆිස් සමායි අන් යක්සිෆ බිකුමුල් අර්ද ෆයිදා හිය තමූර් ආමින්තුම් මන් ෆිස් සමායි උඩුගා වා ෆරාතත් යබා මිහම් බිරණු ගන්නනි හෙයියේ e farai tiba mihum bingandan gambawala wafanakama ekama birunu gannani heyye tiba ni udugawa farat allah ve kurban qur'anu udugawa farata ma allah subhanahu wa taala kiti qur'anu ge bayan kurawiye kalange wani udugaye den anen ayatu allah kuran am amintum man fis samai an yursila alaykum hasiban fasata'lamuna kayfa nadhir tiba mihum birunu gannani he udugawa farata e farai tiba mihum ge macca හිලාගේ වහර වෙස්සවා ෆානකම තේබෑ මිරුණු ගන්නනි හෙයි එම අල්ලාහ් සුබ්හානහු තාලා උඩුගවාකන් එගිච්චේ දැන් එකලාංගේ තවහීද ඊමාම් වුන් එකලාංගේ එක්කවන්තකමන් ඊමාම් වුන් එවස් අල්ලාහන් ඊමාමුගේ තෙරෙ ගහිමනේ කමෙ එම්මෙ බොඩතිකන් තත්තහුගේ තෙරෙ අල්ලාහන් ඊමාමුගේ එම්මෙ බොඩතිකන් තත්තහුගේ තෙරෙ කලාංගේ එක්කවන්තකමන් ඊමාම් වුන්ගේ බහිමනේ එයි තවහීද tauhidan imamun tauhiduge mibani tim bayen ei tauhidul uluhiyya ya tauhidur rububiyya ya tauhidul asma was sifat mi tin tauhidan algon man imam wanji he tauhidul uluhiyya ki ei allah kurave huriha alkamegge kalange kawanta kurun tauhidur rububiyya ki allah subhanahu wa taala kurawwa huriha kamegge kalange kawanta kurun ඒ මිසාල ගස් වෙලවුමා මරුවුමා දිරුවුමා රිසුකු දෙවුමා තර්බියතු කොබ්බලා බොඩු කුරුමා ඉන්සානා බල්ලා බොඩු කුරුමා මිහුරිහා කමෙග්ග අල්ලාහ් එක්කවන්ත කුරුම් ඒ තවහීදුර් රුබූබියා කි දැන් තවහීදුල් අස්මා වස් සිෆාත කි ඒ අල්ලාහ් සුබ්හාන ව තාලා එකලං කීර්ති කුර්ආනුග එකලංග ذات ෆුල සාබිත කුරවි කොම්මෙ ඉස්ම ෆුලකරා කොම්මෙ සිෆා ෆුලකා අදි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලේක ෆානුගේ සුන්නතුග සාබිත කුරවවා ෆාවා අල්ලාහුගේ කොම්මෙ ඉස්ම ෆුලකරා කොම්මෙ සිෆ ෆුලක ඊමාම් වුන් ඒ කොංගොතකන් ඊමාම් කුරින් වෙස් දෙන්නේ වුණු ෆදා ඒ එව්ස් මිසාල ජහුමෙන් නැති අදි එව්ස් කයිෆියත් බයාන් කුරුමෙන් නැති වත්තර බයාන් කුරුමෙන් නැති තවීල් කුරුමෙන් නැති අදි ඉන්කාර කුරුමෙන් නැති ඊමාම් වුන් අල්ලාහුගේ ඉස්ම ෆුලතකරා සිෆ ෆුලතකා ತಾವೀಲು ಕೊಗ್ಗೆನ್ನುವಾನ ಅಲ್ಲಾಹುಗ ಇಪ್ಪಳುಗೆ ಮುರಾದಕ್ಕೆ ಕಲಾಂ ಕುದುರತ್ ಫುಳೆ ಯಾದು ಕುದುರತ್ ಹೆಂ ಕಿ ಯಾಗನ್ವಾನ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಲೋಫುಳುಗೆ ಮುರಾದಕ್ಕೆ ಕಲಾಂಗೆ ಮೀಸ್ತಕುನ್ ರಕ್ಕಾತಿರಿ ಕುರವುಮೆ ಲೋಫುಳುಗೆ ಲೋಫುಳು ಮುರಾದ ನೂನೆ ಐಕಿಯೆ එහෙන් සිෆා කොග්ගෙන්වාන අල්ලාහ් සුබ්හානහු තාලා කීති කුර්ආනගේ කලංගේ ذات ෆලං යන්නේ අයි ප්ලස් සිෆා කුරවවා ෆෑම් ප්ලස් සිෆා කුරවවා ලෝ ෆ්ලස් සිෆා කුරවවා වජහ ෆ්ලු වජහ ෆ්ලු සිෆා කුරවවා වජහුගේ මාන කිමූනු مون وسواكن يتيس الله سبحانه ويبقى وجه ربك ذو الجلال والإكرام එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලා කීති කුර්ආනුග සාබිත කුරවා ෆාවාස් ඉස්ම ෆුලතහ රාසි ෆුලතකන් ඊමාන් වංගෙ බජිහෙ කලාංගෙ ඉස්ම ෆුලතක රාසි ෆුලත සාබිත කුරුම ගලගොන්න ශිරු කොග්ගෙන් නුවාන් ශිරු කොෆියා අල්ලාහන් ඊමාන් වමුගේ නමහරුම් වේ නනුවේ අල්ලාහන් ඊමාන් ತಫಾತುಗೆ ಗೊತ್ತಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ಇಸ್ಮ ಫುಳತಕ ಸಿಫಾ ಫುಳತ ಹುಗ ಎಬ ಶಿರು ಕುರೆವೆ ಮಿಸಾಲಕಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ಇಸ್ಮ ಫುಳನ್ ನುವತ ಸಿಫಾ ಫುಳನ್ ಎಹಂ ಫರಾತಕನ್ ನಿಸ್ಬೆಕ್ ಕುರುಂ ಎಹಂ ಫರಾತಕ ದಿನುಂ ಅಲ್ಲಾಹ್ ಗೆ ಇಸ್ಮ ಫುಳೆ ಮಿಸಾಲಕ ಮಕ್ಕಾಗೆ ಮುಶ್ರಿಕುಂ ಲಾತ ಐ ಬುದಕ ಕೀನಮೆ ಲಾತ ಯಾ ಉಜ್ಜಾ ಯಾ ಮನಾತ ಎಮಿಹುಂಗೆ ಎಮ್ಮೆ ಬೊಡು ತಿಂಬುದುಗೆ ನಂ ಐ ತಿನ್ನಂ ಲಾತ ಎಮಿಹುಂ ದೀಫಮಿ ವನಿ ಅಲ್ಲಾಹುನ್ ನಗಾಫ ಇಲಾಹುಂ ಇಲಾಹುನ್ ನಗಾಫ ಎಮಿಹುಂ ಲಾತ ඉලාහුගේ ලෆ්සුන් එමිහුන් ලාතනයි ඉලාහුගේ ලෆ්සුන් ලාතන ගාව ලාත මිකි දැන් එමිහුන් උස්සා උස්සා කි අසීසුන් නගාව අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉස්ම ෆුලන් එයි අසීස් අසීසුන් නගාව දැන් එමිහුන් මනාතු මිකි අල් මන්නාන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ මන් අල් මන්නාන් මිල්සි මිසි ෆුලන් නගාව එමිහුන් මනාතු මිකි මිගොත වාහකේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆා ෆුලකුන් එහෙම් ෆරාතේ සිෆා කුරුන් නොවත අල්ලාහ් සුබ්හානහු තාලා දෙන්ජේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්ම ෆුලකුන් එහෙම් ෆරාතකන් නන්දිනුන් එයි ඒ ශිරහු කුරවේ එක් ගොයි දැන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆ ෆුලතක ඉස්ම ෆුලතක ශිරහු කුරවේ අනෙක් ගොතකි බයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ බයි සිෆ ෆුලතක ගබූල් කොෆ බයි සිෆ ෆුලතක ඉන්කාර කුරුම් එවස් බයි ෆිරකාතකුගේ අකීදාෙන් එයි අල්ලාහ් මුතසිලාගේ මීහුන් ගබූල් කුරේ එබ අල්ලාහ්ගේ හයිස් සිෆ ෆුලතක දෙම් බාකි සිෆත් ෆුලතක ඉන්කාර කරන එමිහුන් ඉන්කාර කර බාකි සිෆා ෆුලතක හයි සිෆා ෆුලන් එමිහුන් ගබූලු කර මුතසිලා දෙන් එහෙන් හුරිහා සිෆා ෆුලතක එමිහුන් බුරානි දෙන්නු වේ අල්ලාහ් කන් හේතුර හෙන් සිෆායි මේගොත බය සිෆා ෆුලතක ගබූලු කොෆ බය සිෆා ෆුලත රද්ද කරුන් එවස් අල්ලාහ් සුබ්හාන වතාලාගේ ඉස්ම ෆුලතහ ගයා සිෆා ෆුලතහ ග ශරීහ කරුන් දෙන් අනෙක් ගොත කී තාවීලු කරුන් තාවීලු කරුන් මිසාලක කුරමස් දෙන්න උන ෆදන් යදුගේ මානයි කි යදුගේ මානයි කි යදු එයි යදුගේ මානයි කරේ බහුන් අයි එමෙහම බුණනි තාවිල් කුරාම මෙහම යදුගේ මානයි කි අතෙන්න උනේ අස්ල කුදුරතුගේ මානයි ඒක මානකේ අල්ලාහ් කුලා දුම් වන්තයි එමෙහම බුණනි අල්ලාහ් කුලා දුම් වන්තකේ අතෙන්න උනේ මුරාදකේ අතෙන්න වේ කලාංගයක් එම මීවාගේ බයක් ගොයිත්තන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉස්ම ප්‍රතකා සිෆවලතක ශිරු පුරවේ එම අල්ලාහ් සුබ්හානහු තාලා ඊමාන් වමනි ඊමාන් කමක රුකුන්තහු ගතරෙන් එම්මෙ ෆොරතම රුකුණක අල්ලාහන් ඊමාන් වාර මිහුරිහා කමෙන් ගෙන්ජි හේන මිහුරිහා කමකන් ඊමාන් වීම අල්ලාහන් ඊමාන් වේවේ කමු ගවානි එම මී අල්ලාහන් ඊමාන් වමුගේ මානයකි අලගොනේ මන ඊමාන් වමේ අල්ලාහ ඊමාන් කමුගේ මානෙ වෙස්නේගේ ඊමාන් වෙවේනි කිහිනෙක් කමෙ වෙස්නේගේ දැන් කියන ඊමාන් වෙවේනි misaka mihku suwal kofiya tibati bunaniye allahun iman wame ehn vejja bunabalar allahun iman waani kihinen he dennege jawab de allahun iman waani kihinen eh bayan kodde enje ne allahun iman makimiye mikan tattakan iman bumuge murada ki e allahun iman bumaki එම අල්ලාහන් ඊමාම් වුන් එයි එම්මෙ ෆොරතම රුකුන් අදි ඉස්ලාම් මුෆහුගස් එම්මෙ ෆොරතම දෙනගන්නන් ජෙහෙ කන්තත්ත මී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මාරිෆත් එකලංගේ මාලුමාත් දෙනගතුම් මී කොම්මේ මුස්ලිමකෝස් එම්මේ ෆුරතම කමක දෙනගන්නන් ජිහේ කන්තත්තම් මී අල්ලාහ්ගේ මාලුමාත හාසිල් කුරුම් එයම්මේ කියනී අල්ලාහ් ඊමාම් වුම් වෙස් එම් එම්මේ ෆුරතම ඉස්ලා ඊමාන් කමක රුකුන් තහගතරෙන් එම්මේ ෆුරතම රුකුනකම් යනී අල්ලාහ් ඊමාම් වුම් අල්ලාහ් ඊමාම් වමුග මිකන්තත්තන් එඟුන් ලාසිම් එහෙනුන අල්ලාහ්ගේ ඊමානෙන් නොවේන දැන් මෙවැනි මලායිකබ්බේ කලුණන් ඊමාමු මලායිකබ්බේ කලුණන් ඊමාමු ඊමාන් කමුගේ රුකුන්තහුග තෙරේග හුරිහා කමකි ගයිබන් ඊමාමු මේ ගයිබන් ඊමාමුගේ ශරහයෙන් යන්න ඊමාන් කමුගේ රුකුන්තහුග තෙරේග එයි ගුරුවන් තෆ්සීරු ගලම බයන් කොෆෝනාන මුමිනුන්ගේ එම්මේ ෆුරතම සිෆේගේ ගොතුග අල්ලාහ් සුබ්හානහු තාලා බයන් කරවි ගයිබන් ඊමාමු අල්ලදීන යුමිනූන බිල් ගයිබ් ඒ මුමිනුන් නකි එයි ගයිබන් ඊමාම් වානේ ඊමාන් කමුගේ හරුකුන් බිනාවෙගෙන් මෙවැනි ගයිබන් ඊමාන් වමුගේ මච්ච ඊමාන් කමුගේ හරුකුන් බයම් වෙගෙන් මෙවැනි ගයිබන් ඊමාන් වමුගේ මච්ච මලායිකතුන් ඊමා මලායිකතුන් නම් ඊමාන් වම කීවස් ගයිබන් ඊමාන් වම ඒ සබබකි මලායිකතුන කේ සලගොන් මංගේ ලොලා ෆෙන්න බයන්නු මලායිකතුන් ඊමාන් ම කික්කොබ කිහින මලායිකතුන් ඊමාන් වාන සකන් මේ බුණනි කොමෙ මියකොස් ima kama garu kunta ke allahan ima buma malaikatun nan ima buma mikan tattake den hema malaikatun nan ima wani kine mi suwal kure vejja kine jawab deeni malaikatun nan ima wani kinen e malaikatun nan wes ima wago ittaken e bahar erun ego ittakan ima wima malaikatun nan ima wikamu gawani emme furatama kamaka malaikatun nan imamuga denegannan jehena kamaki malaike bekaluna kiyai allahge makhluqun tahike Allah subhanahu wa ta'ala nurunne ebe kalun heddevi nurun haddawa fawa bayen ebe kalun ki malaikatun naki ebe kalun naki Allah subhanahu wa ta'ala ge kiyaman terika mattaka haddawa fe tibbi bay duwahakwas ebe kalun nure den Allah subhanahu wa ta'ala Allah korwani ويفعلون ما يؤمرون لا يعصون الله ما أمرهم ويفعلون ما يؤمرون එබෑ මිහුන අල්ලාහ් අමරු කරවි එව්වස් කමකන් එයින් බේකලකුණු නූර දේනේ අදී එබේකලුන් කුරවාන හුරිහාකම කි අල්ලාහ් අමරු කරවි කන්දත්තකි අල්ලාහ් අමරුනු කරවා කමෙන් එබේකලුනු කරවාන අල්ලාහ් සුබ්හාන වතාලා බුද්ධි දෙවවා ෆමිවනි තිම්බයක තිම්ම ඛලූකුන් නං අල්ලාහ් සුබ්හාන වතාලා බුද්ධි දෙවවා ෆානි එයි මලායිකතුන්නා ඉන්සානුන්නා ජින්නින් මීගතරෙන් අල්ලාහ් සුබ්හාන වතාලා ඉක්තියාර දෙවවා ෆානි ජින්නින් නහා ඉන්සානුන්නා මලායිකෙ බේකරනක අල්ලාහ් ඉක්තියාරෙන් නුදෙව්වා ඒ බේකරනකි හැම එකනි අල්ලාහන් අලකන් කුරුම හද්දා හතිබෙන් එකලංගේ zikr කුරුම එකලංගේ අමරු ෆුලුත තන්ෆීස් කුරුම හද්දා හතිබෙන් ඒ බේකරනකි අල්ලාහ් බේකරන හෙද්දවි නූරුන් ඒ බේකරනගේ ජින්සෙන් නුවේ අංහිම් ෆිරහින්නුවේ ඒ බේකලුන්ගේ තෙරියක් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ බේකලුන් මුඛාතබ කුරවහන් වතා ඒ බේකලුන්ගේ නම් ෆුලු ගන්ෆවනි මුසක්කරකෝ නොදක්කරකෝගේ මානකී ෆිරහින්කෝ වාහකේ එකමකු ජින්සෙන් නුවේ ඒ බේකලුන්ගේ anhem fir him gotte jinsen nu kurave nebe ema mi hunaka emuna ki fir hinun tahe ke nuata ebe emuna ki anhenun tahe ke mi henen nu hore allah subhanahu wa taala ek gotakan hadda hati bayen ebe kalun naki den ebe kalun allah subhanahu wa taala mi kainatu ga hinga kantatta hoge duty hawal kurawwa faave duty eki kanta hoge eki be kalun eki duty adi allah subhanahu wa taala ebe kalun ge tereng එබ්බේ කල කනබ්බේ කලෙග්ගේ මච්ච මායිවස් කුරවවාෆාවේ එයි හැම ඉන්සානුන් ගතරෙන් එක කොනෙහිග්ගේ මච්චන් අල්ලාහ්මායි කුර විෆදා ඒගොතුන් එම්මේ මායි මලායිකතුන් ගතරෙන් වනේ ජිබ්‍රීලා මීකායිලා ඉස්රාෆීලා මලකල් මවුතා ඉස්රායිල් එයි එවස් රිවායතකම් සාබිතවා නමෙන්නුන් එයි ඉස්රායිල් දිවෙහින් කියන්නේ ජිබ්‍රීල් මීකායිල් ඉස්රාෆීල් ඉස්රායිල් ඉස්රායිල් වෙස්ලාන් ඉස්රායිල කී එයි එවස් සහීහ නස්සකුන් සාබිතු නමෙන් නුන් ඒ කීයේ ඉස්රායිල් මිලෆ්සකි මෙවැනි මලකල් ජම්මේ මායි මලාකත් බේකලුන් ගතරේක ජිබ්‍රීල් මීකායිල් ඉස්රාෆීල් මලකල් මවුත් දැන් අල්ලාහ් සුබ්හානහු තාලා මේ වේ කරන තෆා ඩියුටි තන් හවල් කරවහවනි අල්ලාහ් සුබ්හානහු තාලා හුරිහා මලායික බේකලුන් ගතරෙන් එම්මේ මායි කරවවා ෆාවා මලායිකත කි ජිබ්‍රීල් ගෆාන ජිබ්‍රීල් ගෆාන den allah subhanahu wa taala malaike bekaluna fiyafulu devwa fawe fiyafulu eki bekaluna eki waran ei maikkamuge tartimun emme mai malaikata ki jibril alayhi salam ekale faran emme gina fiyafulu allah subhanahu wa taala devwi ekale faran allah devwa fawe hasate ka fiyafulu hasate ka fiyafulu malaike bekaluna ki fiyafulu tawabaye ජායිලුල් මලායිකති උලි අජනිහතින් අල්ලාහ් සුබ්හානහු තාලා මලායික බේකම් ලබ්වා ෆමනි ඒ ෆියතකෙක්ගේ වෙරි බයෙක්කමුගා එම ෆියතන් ඒ බේකම් නංග බවේ දැන් මලායික බේකම් නංග අල්ලාහ් සුබ්හානහු තාලා ෆිය ෆුලත දෙව්වා ෆමි වනි ඒ බේකලුන්ගේ මායික්කමුගේ තරතිබු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරාන් තිමන් කලේ ෆාන් ජිබ්‍රීල් අලයිහිස්ලාම් දෙක වඩාගෙන නැවීමේ දෙෆහරු ඒ හිරා ෆර්බදකාරින් එෆහරු දෙවන ෆහර කලේ ෆාන් දෙක වඩාගෙන නැවී උඩුන් මිරාජ් අරා වැඩගෙන නෙවෙයි හමසි ෆෑග එහෙම් කොම්මෙ ෆහරක කලේ ෆාන ඒ දෙෆහර ෆියාවෙන් කොම්මෙ ෆහරක කලේ ෆාන ජිබ්‍රීල් අලයිහිස් සලාම් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ අරිහ වඩා ගන්නවනි ඉන්සානෙක් ගේ සිෆෑග ගින ෆහරක කලේ ෆාන වඩා ගන්නවනි දිහ්‍යා කල්බි යා සහාබියෙක් ගේ සිෆෑග දිහ්‍යා කල්බි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අසාබේ කලේ ඒ දිහ්‍යා කල්බි දැන් කලියක ෆානම් වර මායික්කමෙන් ඇයි ජිබ්‍රීල් අලයිහිස්ලාම් වැඩ ගන්නවනි ගින ෆහර ඒ කලියක ෆානුගේ සිෆාග දිහ්‍යා කල්බීගේ සිෆාග <coughs> කොම්මියකස් ජිබ්‍රීල් අලයිහිස්ලාම් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම දෙ ෆහර කො හම සිෆාග ෆෙනි වැඩගෙන් රසූලුල්ලාහ් ස්ම හදීස් කොරන ඒ කලියක ෆානම් වේ හසතේක ෆියෆුළු හසතේක ෆියෆුළු එබේ කරන කී නූරානි මහලූකුන් තකෙන් එයි අල්ලාහ් සුබ්හානහු වතාලා ඉන්සානුන්ගේ ලෝතකුගේ මතින් ගයිබ් කරවවා ෆාබයින් එයි දැන් ෂයතානුන් නම් එමිහුම් ෆෙනේබා ජින්නින්න ෆෙනේමිහුම් ජින්නින්න ෆෙනේමිහුම් ගින ෆහරන් හම ජින්නින්න ෆෙනේ මලායිකත එයි එමිහුම් නවරන් හමලාතවස් දේ මලායිකත ජින්නින්න රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රසූල කමාගෙන් ෆොනු ෆොනුමුගේ කුරීග ජින්නින් දේ උඩා උඩා හම යද්දේ ජින්නින් ಎಸಿಯರತುಂಬಸ್ ಕ್ಯಾನೆವಾ ಉಡಾಹಮದ್ದೆ ಜಿನ್ನಿ ಗೊಸ್ ಉಡುಗ ಹಾರುತ್ತಾಹುಗ ಎಮಿಹುಂ ಇಶಿಂದೇವ ತಿಬೆ ತಿಬಿಗೆಂ ಉಡುಗ ತಿರಿ ಎಮ್ಮೆ ತಿರಿ ಉಡುಗ ಮಲಾಯಕೆ ಬೇಕಲುಂಗೆ ದೆಮೆದುಗ ದೆಕೆವೆ ವಾಹಕತಂ ಎಮಿಹುಂ ಎಬ ಅಡ್ವಾಹ ಅಡ್ವಾಹಗೆಂ ಆ ಸೆಮಿಹುಂ ಖಬರ್ ಮಿದನಿ ಕೊಂಬೇಕ ಕಾಹಿನುನ್ನ ಸಿಹುರು ವೆರಿನ್ನ ದೆಮ್ಮಿ ವಾಗೊತ್ತ ಕೀ ಎಮಿ ಕಾಹಿನು ಮೀಹಾ ಎಬ್ಬುನವೆನ್ ತತೆದೆ ಎಯಿ ಎವಗುತೆ ಉಡುಂಗ ಖಬರ್ ಐತೆ ದು ಖಬರೇ misalaka Allah subhanahu wa ta'ala kurinves mitange ifharku bayan kurunu fadan Allah subhanahu wa ta'ala kainatu ke hinga huriha kame kuriyan oin ahara kuriyan oin ahara hinga na huriha kame Allah subhanahu wa ta'ala faisala kurawwar yaki ei lailatul qadr bilere fiha Allah subhanahu wa ta'ala kitungan wahi kurun fiha yufraqu min kulli amrin hakim er yaki ei huriha kainatu ke kuriyan oin ahara hinga na huriha kame ke faisala kurawere එරේ අල්ලාහ් සුබ්හානහු තාලා මලායික බේකලුනා බේකලුන්ගේ ඩියුටි හවාල කරවවාන් ඒකි මලායිකතුන්නා වාර වෙස්සවා මලායිකතායන් ඒ අහර් වාර වෙස්සවාන නිසාම එක්කොන් හවාල කරවවාන මියනි එවැනි දුවස්තහකේ වාර වෙස්සන් ජෙහිය දැන් මිසාලක මලායික බේකලුන්ගේ මෙදුක මිදකෙනි මාදමා මියනි ගඩියෙක්ග වාර වෙහෙනේ දැන් ඒ خبر මිසාලක මේ ෂයතානුන් ආස්මි සිහුර වෙරියන් වත කාහිනු මීහා මිදෙනි දිනීම ඒ කාහිනු මීහා ඒ තෙදු e tedu teda ekkon eba bune sateka dogu sateka dogu ena sateka dogu ituru koffa mi bunani den mistakun ekkala khabar tedumuge sababun emme khabaren ei udun ekkala shaytanun as edin khabar tedumuge sababun mi kahinu miha ga sateka dogu es kabulu kure අලුගොන්න මෙන්ගේ රහ මිහර ෂයතානා කාහිනු මිහා බයෆහරු خبر දේන ඉන්සානාගේ හිතන් එහෙනෙන් නොෆෙන්න ගොත ෂයතානා නොෆෙන්න ගොත මිහාර අලගොන්වෙන් ඉතිරේගේ මේ රසුකෙස් දෙකේ තෆාත වාහකත මීහුන් එහෙ දක්කනි හැම බුහතාන බොඩ හිද දොගුතා මීහුන් නේ කියාගෙන වෙස් මීහුන් නේ කියාගෙන බොඩ ති බුහතාන දොගුතා මීහුන් නේ කියන බොඩ ති බුහතාන දොගුතන් අනෙක් අය ඒ මීහුන්ගේ වාහක අඩවහා මීහුන් දනි ගබූලු කොග්ගෙන් ඒ වාහකත එවස් මි කහල කමෙන් එවස් ඒ ෂයතාන එබෑ මීහුන්ගේ හිතව වද්දා දෙකන්තත්තන් එයි ඒකතරන් ඉන්නානේ එකක බොඩක ಯಾರು ಇನ್ಸಾನುಗೆ ತೆರೆಗೆ ಸೆಬವೆ ಶೈತಾನು ಇಂಗೆ ತಕರೆ ಮೆನ್ನ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾ ಕೀತು ಕುರಾನ್ ಗೆ ವಹಿ ಕೊರವನಿ ಮಿನಲ್ ಜಿನ್ನತಿ ವನ್ ನಾಸ್ ಜಿನ್ನಿಂಗೆ ತೆರೆನ್ನ ಇನ್ಸಾನುಗೆ ತೆರೆಂ ವೇ ಶೈತಾನು ಶೈತಾನಿ ಅಮಲು ತಕ್ಕೊಂ ಮೀಸ್ತಕುನ್ನ ವಸ್ವಾಸ್ ದೇಕೊಂ ಮೇ ಮಿಹಕಿ ಶೈತಾನೆ ನುಬಯಕಂತಕಂ ಮೀಸ್ತಕುನ್ನ ಗೋವಾ ಕೊಮ್ಮೆ ಮೀಹಕಿ ಶೈತಾನೆ ඒ ඉන්සානුන්ගේ තෙරෙන් වා ෂයිතානුන් ජින්නින්ගේ තරම් වෙස් ෂයතාන ජින්නින්ගේ තරම් වෙස් ඉන්සානුන්ගේ තරම් අල්ලාහ් මේ කුරාන ඉන්සානුන්ගේ තරම් වෙස් ජින්නින්ගේ තරම් වෙස් වේ ෂයතාන කොම්යගන් මිබෑමීහුන් උඩක් ගොස් ඒ خبرතන් අහනි රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රසූල් කමාගෙන් ෆොනු වුණු හිඳු උඩුග හිරාසත් ගායම කුරෙයිච් උඩුග හිරාසත් ගායම කුරෙයිච් ඩියුටි මලාකෙ බේකලු දෙම් ෆරාෆි දැන් ෂයතානක කාරියන් වවුණු උඩකා අදි ඛබරෙන් අහගෙන තිරියන් එමිහුන් අවමුග කුරින් ගිනිහිලේ ෆොනවා එමිහුන් අන්දාලේ ෂයිතානුන් අන්දාලේ ගිනිහිලේකුන් එයි ෂයිතානුන් මලාකෙබ්බකනුන් හමලායබද එහෙම බයිෆාර් ෂයිතානුන් අබ ෆෙනේ ෂයිතානුන් අනේ මේ මලාකෙබ්බකනුන් ෆෙනේ ජින්නින්නා දැන් මිදෙබෑ මීහුන් ජින්නින්නා මලායිකෙබ්බේ කනුන් අල්ලාහ් සුබ්හානහු තාලා වෙන ඉන්සානුන්ගේ ලෝමතින් ගයිබ් කරවාෆ ඉන්සානාගේ ලෝමතින් ගයිබ් කරවාෆ එකමකු ඉන්සානුන බයෙන් හාලිත්තහුගේ එබහොරි මලායිකෙ බේකලුම් ෆෙනිෆා මලායිකෙ බේකලුම් ෆෙනිෆා ඒ රසූල් බේකලුම් නූනස් මලායිකෙ බේකලුම් ෆෙනිෆා එබහරි මිසාරක මරියම් আলাইහිස්සලාම් මරියම් আলাইහිස්සලාම ජිබ්‍රීල්ගේ ෆාන ෆෙනිවඩාගෙන් එතෆහර ජිබ්‍රීල්ගේ ෆාන අල්ලාහ් මරියම් আলাইහිස්සලාම ගාරිහා එක එකමනා හිවර් දෙව් මට්ටකා ජිබ්‍රීල් আলাইහිස්සලාම් ෆොනුවි එමෙ ෆරතම එකමනායා darikalaku libi wadagen ulwa khabaros libi wadaga ti jibril ge fanuge zariya jibril ge fanu as den nabi allah kambule geya dariyaku liben ule kamuge ufar khabaru devvaeba den e kujjayagen isa isa ge fanagen maryam fanu alas ve innevi e hitama ge kamana wadagen nevi jangali tereya ehindu etanavves jibril alayhis salam wadagen kamana ge arhe kamana ya hivvar devvu mattaka etanga eta karama ettake faalwagen diya kommiyakas malaike bekalun eba huri bayin insanuna ves fenifa ekamaku malaike bekalun insanuna kes nufennane bekalunge hama sifayak hama sifayak nufennane duniyaku hama egot jinni ves fene fennane bay faru insanuna ekamaku jinni ves hama sifayak nufennane insanayaka jinni ves hama sifayak nu ekar jinninna fennane insanu malaike bekalun ves fennane insanu ekam insanun nam mideba makhluq min nufennani එමේ මලායිකෙ බෙකන ඊමාම කන්තත්තම උතරගේ මේ කන්තත්ත දෙන ගන්න ජීන එබේ කරන කේ නූරුන් අල්ලාහ් හද්දාෆා බයකේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අමර ෆුලත තන්ෆීස් කරව මර එබේ කලුන් හෙද්දේ එබේ කමලක වෙස් ජින්සෙන් නුවේ දැන් එබේ කලුන් නම් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ බහුරි තෆාතුන් අන්තත් දෙව එබේ කලෙක්ගේ නම් ෆුල අලගොන බන්න එගේ බේ කලෙක්ගේ නම් ෆුලුන් නම් ෆුලව වෙස අලගොන ඊමාම වාන්ජි හේන jaga allah subhanahu wa taala bay malaikatun nan ebhuri namfulu devwafa hurika malaikatun sve namfulu kama algon men ingifawani gurwana sunnatun sabitwa namfule egotun gurwana sunnatun sabitwa komme namfulaka wes algon men imam wanji hen malaike bekalunge malaike bekalun ki warak gina bay huriha jinninna insanun evvima wes malaike bekalunge adada kan no forane jinnin insanun navura gina jinnin ಜಿನ್ನಿನ್ ಗಿನ ಇನ್ಸಾನುನ್ನವ್ರೆ ಅದಿ ಹುರಿಹಾ ಜಿನ್ನಿನ್ನ ಇನ್ಸಾನುಂ ಜಮಾಕುರ ಜಮಾವೀಮ ඒරවස් මලායිකෙබ් බේකලුන්ගේ අල්ලකන්න ෆෝරාන මලායිකෙබ් බේකලුන්ගේ අදද වරක් ගින දැන් මලායිකතුන්නකි උඩුග අල්ලාහ් සුබ්හානහු තාලා ආබාද් කුරවා ෆාබයින් බේකලුන්ගේ තනකි එයි බේකලුන්ගේ තනකි උඩු උඩුග මලායිකෙබ් බේකලුන් උළුවාන දැන් මලායිකෙබ් බේකලුන්ගේ අදද වරක් ගිනා ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ಹದೀಸ್ ಕೊನೆ ಉಡಾ ಬಿಂಗ್ ಉಡು ಹೆದ್ದೆವನು ದೋಹ ಸುರೆ ಫೆರಿಗೆನ್ ಉಡುಗ ಅಲ್ಲಾಹ್ ಗಾಯಂ ಕುರವೆ ಗಾಯಂ ಕುರವೆ ಗೆಫುಳೆ ಯಾರ್ ಬಿಮ್ಮತಿಗೆ ಮಿ ಕಾಬತುಲ್ಲಾಹಿ ಗೆಫುಳು ವಾಫದೆನ್ ಉಡುಗ ವೆಸ್ವೆ ಗೆಫುಳೆ ಎ ಗೆಫುಳು ವಠಾಯನ್ ತವಾಫ್ ಕುರವನಿ ಮಲಾಯಿಕೆ ಬೇಕನು ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ಹದೀಸ್ ಕೊನೆ ಕೊಮ್ಮೆ ದುವಹಕು ಎ ಉಡು ಹೆದ್ದೆವಿ ದುವಹ ಸುರೆ ಫೆರಿಗೆನ್ ಕೊಮ್ಮೆ ದುವಹಕು ಹೈದ್ದಿಹ ಹಾಸ್ ಮಲಾಯಿಕತುಂ ಎ ಗೆಫುಳು ವಠಾಯನ್ ತವಾಫ್ ಕುರೆ ಹೈದ್ದಿಹ ಹಾಸ್ ಅದಿ ಇಫ್ಫಹರ್ ತವಾಫ್ ಕುರವಾ ಬೇಕಲಕು දෙවන ෆහරකත් වාෆ් කරවමක වඩ එනු ගන්නවා කොම්මෙ දුවහකු හයිද්දිහාස් ගියාමතා ජෙහෙන්ද දැන් එබේ කලුගේ ගිනමෙන් විශ්නාල එහා ගින බයෙන් එබේ කලුන් නැකි දැන් හැම්වීම අල්ලාහ් සුබ්හානහු වතාලා එබේ කලෙක්ගේ නම් ෆුළු ගෙන්ෆාවා කොම්මෙ නම් ෆුළක සලගුණු ඊමාම් මන් ජෙහෙන මිසාලක ජිබ්‍රීල් අලයිහිස්සලාම් ජිබ්‍රීල් ගෆාන කී අල්ලාහ් සුබ්හාන තාලා වහීග කන්තන් හවාල කුරෙව්වි මලායිකතා අල්ලාහ් සුබ්හාන තාලා වහී kurevvumun e wahi Allahu amuru kurevvi faratakan amana itteri kamaayku for koddevva faranye Jibril ge faan Allahu ki Qur'an ko Jibril ge faana behe gotum wahi kurevvani nazala bihi ruhul amin ruhul amin ei Jibril ge faana ki ruhul amin amana itteri furana ekei amana itteri Allah subhanahu wa taala sifa kurevvani Jibril alayhis salam amana itteri kam kamaku yahudin emihun buni ki ke එමීහම් මුනි හගීගතුක අල්ලාහ් සුබ්හානහු වතාලා වහීෆනුවි බනු ඉස්රායිල් මිහකෂ ජිබ්‍රීල් අලයිහිස්සලාම් ඛියානත් තරවියේ ඛියානත් තරවිය බනු ඉස්මායිල් ක මිහකරගෙන් ගොස් වහී බාවාලෙවි මුහම්මද් ගෆානකි කොන් දරිකලෙක් කොන් දරිකලෙක් මුහම්මද් ගෆාන වඩාගෙන නයි ඉස්මායිල් ගෆානක දරිකොලොන් ඉස්මායිල් ගෆානක දරිකොලොන් හැමයිකනේ වඩාගෙන නවි රසූලකී මුහම්මදුන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකමකු දෙන් බාකි රසූලුන් වඩාගෙන්නේවි ඉස්හාවගේ ෆානුගේ දරිකොළොන් ඉස්හාවගේ ෆානුගේ දරිකලුන් එයි යාකූබ් আলাইহিসসালাম යාකූබ් আলাইহিসসালাম කි එයි ඉස්රායිල් එකලේක ෆානුගේ දරික දරිෆස් කොළම් කියන්නේ බනු ඉස්රායිල් දැන් එකලේක ෆානුගේ දරිෆස් කොළම් වඩාගෙන්නේවි හුරිහා රසූලුන් වඩාගෙන්නේවි එම්මෙ ෆහුගේ නබියා ෆියා එම්මෙ ෆහුගේ නබියා වඩාගෙන්නේවි බනු ඉස්රායිල්ගේ දරිකොළොන් දැන් කොම්මියාකස් යහූදීන් මිබුණනි ජිබ්‍රීල් আলাইহিসসালাম ඛියානත් තරවි එහෙම වෙකන් ජිබ්‍රීල් আলাইহিসসালাম ඒ යහූදින්ගේ දුෂ්මනේ යහූදින් දෙකේ ගොතක ජිබ්‍රීල් ගේ ෆාන කියමිහුගේ දුෂ්මනේ කුරාන ක අල්ලාහ් කරන්නේ කුල් මන් කාන අදුවල් ලි ජිබ්‍රීල් ෆඉන්නහු නස්සලහු කලේගේ ෆාන විදාල වාෂේ ජිබ්‍රීල් ගේ ෆාන කුල් මන් කාන අදුවල් ලි ජිබ්‍රීල් ජිබ්‍රීල් ගේ ෆාන දුෂ්මන එවි යහූදින් තක විදාල වාෂේ කලේගේ ෆාන කි එයි ඒ ගුරුවන් බාවාලෙ වි ෆරාතකි අල්ලාහ්ගේ අමරු ෆුලා ಅಲ್ಲಾಹುಗೆ ಅಮರು ಫುಡ ಅಲ್ಲಾಹ್ ಗುರುಆನುಗೆ ವಹಿ ಕೊರನ ಜಿಬ್ರಿಲ್ ಫಾನಕಿ ಐ ರೂಹುಲ್ ಅಮೀನೆ ನೇ ಕರೆ ಫಾನ ಬೇಹ ಗೊತಂ ಕೀನಮ್ಮಿ ಅನ್ನನಿ ರಿವಾಯ್ ವಹಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಬಾವಾ ಲವ್ವಂ ವುಮು ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಉಡುಗ ವಹಿ ಬಾವಾ ಲವ್ವಂ ಇರಾದ ಕುರವ್ವಾ ಹಿಂದು ಉಡಂ ಅನ್ನನಿ ಹೆಲುಮೆ ವರುಗದ ಉಡಂ ಆದೆ ವರುಗದ ಹೆಲುಮೆ ಎ ಹೆಲುಂ ಅನ್ನ ವಗುತುಗ ಹುರಿಹಾ ಮಲಾಯಕೆ ಬೇಕಲುಂ ಹೇಫುಳು ನತಿಗೆ ವೆಟ್ಟೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ವಹಿಗೆ ಹುರಿಹಾ ಬವಂತಕಂ හුරිහා මලායිකබ්බේ කලුන් හේෆුළු නැතිකම බවෙට්ටේ දැන් ඒකෙ තෙරෙන් එම්මි ෆුරතම හේෆුළු අරවණි ජිබ්‍රීල් අලයිහිස්සලාම එහිඳු අල්ලාහ් සුබ්හානහු තාලා ජිබ්‍රීල් අලයිහිස්සලාම එකලංග වහී කුරවම් බේනුවා බස්ෆුල වහී කුරවම් එය ෆහුගා දැන් එහෙනිහෙන් මලායිකබ්බේ කලුන් හේෆුළු අරණි හේෆුළු එරම මලායිකබ්බේ කලුන් ජිබ්‍රීල් මිදන්නවනි මාදා කාල රබ්බුකුම් කුර්ආන් කල්ලාහ් කර මාදා කාල රබ්බුකුම් අල්ලාහ් සුබ්හානහු තාලා කී කෙහෙ වහී කුරවී জিবরিল আলাইহিসসালাম কি কবি দাঁড়াবানি আল্লাহ সুবহান ওয়া তাআলা ওয়াহি করে হাম হক বাস পুড়ে قال الحق আল্লাহ সুবহান ওয়া তাআলা ওয়াহি করে বি হক বাস পুড়ে এ বাস পুড়ে জিবরিল আলাইহিসসালাম এভস মালায়েকা বেকালা কবস আঙ্গা আঙ্গানু দে আমানাত তরিকা আল্লাহ আমর কুরাব্বাহ মিওয়ানি মুহাম্মাদুগে ফানা মুহাম্মাদুগে ফানুগে মাচ্চা গস এ ওয়াহি বাস পুড়ো আর এরবুমা එහෙන් එව්වස් ෆරාත එව්වස් මලායිකතක වෙස කලේෆානු එබස් ෆලු විදාලෙන් නොවේ එහෙන් කමුන් මලායිකත් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් මේ අමානායිතරි මලායිකතේ එකලේෆාන වහී බස් ෆුලාන් වඩා ගන්නවනි වඩා ගන්නවා කොම්මේ උඩකු උඩකුම් වඩා ගන්නවා අයරු කොම්මේ උඩකුම් එකලේෆාන වඩා ගන්නවා අයරු ඒ උඩග්ගේ අහුලවරි මලායිකෙ බේ කන එකලේෆාන සුවාල කුරව්වා අල්ලාහ් වහී කුරවි කීකේතෝ ජිබ්‍රීල් අලයිහිස්සලාම් විදාලවනි හම හග්ගු බස් ෆුලේ එක ekalaanga wahi kurawwi den rasulullah sallallahu alaihi wasallam haman jibril alaihi salam wada gannawani den jibril alaihi salam ekale fan ebahuri ashaabe ekalunge bayakas feni wada genfa ashaabe ekalunge bayakas ekale fan ebahuri feni wada genfa ei edduha ko ekale fan wada genni rasulullah sallallahu alaihi wasallam ge ariha ewaaka fahum bayan qur'an mitanga ekale fan rasulullah sallallahu alaihi wasallam ariha wada genni islam kama iman kama ihsan kama rasul mistakuna bayan ko dew mattaka e wadagen nevi iru ekalefan gar rasulullah sallallahu alaihi wasallam evagutu tibbevi huriha ashabu bekalunna ekalefan feni wadagen nevi එමමි ජිබ්‍රීල් අලයිහිස්සලාම් ජිබ්‍රීල් අලයිහිස්සලාම් අබහෙගතුන් අල්ගොන්න මෙන් ඊමාම් වංජනේ කලේ කලේ ෆාන කී අල්ලාහ් ගේ වහීගේ මලායිකතයි අල්ලාහ් එම්මේ මායික් කුරවි මලායිකතයි දැන් මීකායිල් මීකායිල කී එයි ವಯಾ ವಿಲಾತಕ ವಾರಸೋಮ ಮಿಕಂತತಕ ಅಲ್ಲಾಹ್ ಹವಾಲ ಕುರವಿ ಮಲಾಯಿಕತ එහෙම අලගොන්න මෙන් ඊමාම් වංජිහෙන ඒ කලේ ෆානගේ ඩියුටිය කි එයි එකන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අමර ෆරයි කලේ ෆාන බරාබර කුරමුගෙන් දවාන දැන් ඔති ඉස්රාෆීල් ඉස්රාෆීල කි තාල ෆිලිෆුම් මවලුවම අල්ලාහ් සුබ්හානහු වතාලා කණ්ඩාල වෆා මලායිකත තාල ෆිලිෆුම් මවලුවම ඒ කලේ ෆාන ඩියුටිය කි හැම එකනේ කන්ත ඉතුරු කමන්නේ කලේ ෆානක ಹಮೇಕನಿ ತಾಳವಿಲಿ ಫುಮ್ಮಲೆವುಮ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಹದ್ದವಾಫವ ಮಲಾಯಿಕತೆ ಮಿ ಇಸ್ರಾಫೀಲ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಮಿರಾಜ್ ಅರಾ ವಡಾಗನ್ನಿ ವಿರೇಗ ಏಕಲೇಕ ಫಾನ ಫೆನಿ ವಡಾಗೈ ಇಸ್ರಾಫೀಲ್ ಅಲೈಹಿ ಸಲಾಮ್ ಕಲಿಫಾನ ಹುನ್ನವಿ ಕಲಿಫಾನ ಅಂಗಫುಳ ತಾಳಫಿಲಿ ಜಸ್ಸವಾಗೆ ತಾಳಫಿಲಿ ಜಸ್ಸವಾಗೆ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬಿರ್ಫುಳುಗೆಂ ಮಿದನ್ನವನಿ ಏ ಇಸ್ರಾಫೀಲ್ ಹಮ ತಾಳಫಿಲಿ ಫುಮ್ಮವಾಲವ್ವಂತೋಯತಿ ಉಳುವ್ವನಿ එකලිෆන් තාල ෆිලුෆුම්මාල මාක දුනිය ගියාම වි හිසාබු රසූලුල්ලාහ් සමහදීම ඉස්රාෆිලේ තාල ෆිලුෆුම්මාල බන් තෝයි තියුළුවනි ඉස්රාෆිල් දන්නවනේ අල්ලාහ්ගේ අමරන් ඉන්තිසාර කොග්ගන්නේ මිහුන් නෙවි අල්ලාහ්ගේ අමරහම අවමා ඒකු තාල ෆිලුෆුම්මාල වානමෙ එකලේ ෆාන තාල ෆිලුෆුම්මාල වමා ඒකු දුනිය ගියාම වි හිසාබු එකලේ ෆාන තාල ෆිලුෆුම්මාල වානි මඩ මඩුන් එමෙ ෆෘතා ෆුම්මාල වානි එයාට අන්නානි ගදවමු ගදවමුන් ගදවමුන් අන්නානි දෙන් හුරිහාච්ච කුඩි කුඩියගෙන් දානේ එම්මෙ ෆුරතම තාලෆිලිගේ අඩු ඉවේ තාලෆිලිගේ අඩු ඉවේනි ජමලු ජමලු තහක ෆෙන්දේම් වෙගෙන් හවෝදෙන් හදන් උලේ මිහක ෆෙන්ගඩ හදන් උලේ මිහක එම්මෙ ෆුරතම තාලෆිලිගේ අඩු ඉවේනි එවගුතු බිම්මතිගේ නුහුන්නානේ අල්ලාහ් කියාම එව්වස් මිහකු දුලුන් අල්ලාහ් කියාන එව්වස් මිහකු බිම්මතිගේ නුතිබේන එවගුතකු ජනවාරුන්න වර ඉන්සානු නුබෑවාන ඒ රුබිම්මතිය ජනවාරුන්න වර නුබෑවාන ඉස්රාෆිල් තාලෆිලි ෆුම්මාලබන් ෆරතා මඩුම් දෙන් ඒ අඩු අන්නානි ගදවමු එම්මේ ෆරතා මේ තාලෆිලිග අඩු ඉවේනි ජමලු ජමලු තහක ෆෙන්දෙන් වෙගෙන් හවදෙන් හදන් උලේ මීහක ඒනය එම්මේ ෆරතා මේ තාලෆිලි අඩු ඉවෙන් ෆෙරුමු මතින් ඉවෙන් ෆරහාන අඩු ඉවෙන් ෆෙරුමු ඒන හයරාම් වෙ ෆහුන්නාන බලහට්ටෑන් හුට්ටේ අඩු ගදවමු ගදවමු අන්නාන එම්මේ ෆරතම හලාකවාන බයක ඉන්සානුන් අඩා ඒ සබබකි ඉවමුගේ බාරු එම්මෙ කුඩබයක ඉන්සානු ඉවමුගේ බාරු එම්මෙ ධයිෆ් දෙරබයක ඉන්සානු ඉන්සානු එම්මෙ ෆරතම හලාක් වෙගෙන් දාන දැන් එතාල ෆිලීගේ අඩ ෆර්බදතන් හුරිතනු නට්ටාගෙන් දාන හුරිතනු නට්ටාගෙන් දාන දුවම් ෆරහානේ ෆර්බදත බිම්මතිගා අල්ලාහ් සුබ්හානහු තාලා මේ ෆෘතම දුනිය හෙද්දෙවි දුවහු දුනිය හෙද්දෙවම ෆහු දුනිය බල්ලාල දුනිය ෆෙෂි හරකා කුරන් hamaje higenno iduniye qur'an ko allah payan kurawani den allah subhanahu wa taala duniya ke farbad jessevi duniya qarar kurav mataka farbad jessima duniya meti hama himem vefa ei furatam duniya heddevir duniya harakai kuram feri telem feshi ehinda allah subhanahu wa taala farbad tajjessevi farbad tajjessevima e duniya madma atirvi hama jehuni nutele onna gotavvi duniya දැන් ෆරබදතන් අල්ලාහ් සුබ්හානහු තාලා මේ දුනියෙන් නට්ටවා ලැබවීම දැන් දුනිය වාන කීනේ අනෙක් දුනිය හෙලෙන් ෆරාන ඒ අඩ ෆරබදතන් හොරිතනු නට්ටාගෙන් දාන වහිය තමර්රු මර්ර සහාබ් උරුවන් ගල්ලාහ් කරවනි වහිය තමර්රු මර්ර සහාබ් ඒ ෆරබදත දුවානේ විලා උඩුග මෙහෙර දුවා ෆදා බිම්මතික දුවම් ෆරානේ දුවම් ෆරාවගතුග එෆරබදන අනෙෆරබදේ ජෙහි කුඩි කුඩි වෙගෙන් දානේ වතකූනුල් ජිබාලු කල් ඉහ්නිල් මන්ෆූෂ් අල්ලාහ් කුරාන ඒව කොත ෆාරබත වෙගෙන් දානේ මච්චන් අරගෙන දා කෆකුණ්ඩි තකෙන් කෆකුණ්ඩි තකෙන් ෆාරබදත දෙම් ෆාරබදත කුණ්ඩි කුණ්ඩි වීම කදෙම් බිම කන්න ඔය වේනේ බිම් ඵල ඵලයෙන් දාන බිම් ඵල ඵලයෙන් ගොස් බිම් කුණ්ඩි කුණ්ඩි වෙගෙන් දාන බිමුග අඩීග හුරි ඇච්චි බේරන් උකෑලාන බිම් إذا زلزلت الأرض زلزالها وأخرجت الأرض أثقالها එබින්ගණන් හෙලි හෙලුම් අන්න දුවහේ එදවස් හඳාන් කුරාෂේ එදවහුගේ බිමුග අඩීග වාතකතේ බින් බේරන් උකාලානේ කොම්මියකස්වස් බින්ගණ කුඩි කුඩි හලාක වෙගෙන් දාන දැන් උඩුග එහෙර උඩුම් මිෆෙන්න තකෙත් තරිත කරා ඉරු හඳ දැන් කුල දානනවා තරිත වාර වෙහෙම් වෙහෙම් ෆරාන බිම එට්ටම් ෆරාන wa idan nujumun kadarat Allah subhanahu wa taala hikran wa idan nujumun kadarat tarita varve hehen bima fabam fashahide tarita dane pura puraage iru ehere varugada bodu iru iralevene ege alikan kendigen dane ida shamsu kuvvirat iru faifajjhaleve vagute iru faifajjhaleve හඳු කුඩි කුඩි වෙගෙන් දාන දෙම් මිහුරියාත කෙච්ච එදියයි ඒ හිසාබු දාවගතුග දෙන් එම්මේ වරුගද එතියි උඩු උඩකක් දෙන්න ඔය වේ ඒ අඩන් හම උඩවස් හල කුඩි කුඩි වෙගෙන් දාන ඉර ඉරයගෙන් දාන ඉදස් ශමා ඉදස් සමා ඉදස් සමා උන් ශක්කත් ඉදස් සමා උන් ශක්කත් උඩු ඉර ඉරයගෙන් දාවගුත ඵල ඵලයගෙන් දාවගුත උඩු ඵල ඵලයගෙන් දාම් වරාන මේ මි අඩ එදන් ගියාම ඉවණියේ තුනියේ ඒ හිසාබු ಮಲಾಯಿಕೆಬ್ಬೆ ಕನ ಉಡುಗೆ ಫರಾತಕಂ ಅರಾನ್ ಉಡುಗೆ ಫರಾತಕಂ ಅರವಾನ ಮಲಾಯಿಕೆಬ್ಬೆ ಕನ ಉಡುವೆಸ್ ಕುಂಡಿ ಕುಂಡಿ ಯೋಗೆಂದಾನ ಮ ಇಸ್ರಾಫೀಲುಗೆ ಅಡ දැන් ඉස්රාෆිල් එම්මෙ ෆහුන් අවහාරවානි එම්මෙ ෆා ඉස්රාෆිල් මි මලකල් මෝත් එම්මෙ ෆහුන් අවහාරවානි ඉස්රාෆිල් එයි මලකල් මෝතුගේ කුරින් ඉස්රාෆිල් අවහාරවානි හොරි හැමලයක බෙකන සවහාරවානි කොම්මිය කස්වස් අල්ලාහ් සුබ්හානහු වතාලා තාලා ෆිලිෆුම් මාලු මට්ටකා හෙද්දවි මලායිකතකි එයි ඉස්රාෆීල් ඉස්රාෆීල් හුන්නවි මිහාර වස් එකලේ ෆානු අංග ෆුලා තාල ෆිලි ජස්සවාගේ අල්ලාහගේ අමරු අයි ෆුම්මාලි විහා ෆුම්මාලි වමායකු දුනිය ගියාම විමාන එම අල්වණු අබදොස්ති වෙන් ජෙහෙන ගියාමත තයාර වගේ දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා මලකල් මවුත් හෙද්දවි මලකල් මවුත් මලකල් මවුත කි එයි මරු හිප්පෙව මට්ටක අල්ලාහ් සුබ්හානහු වතාලා ගුරිහා දිරේ එච්චෙක්ගේ මරු හිප්පෙව මට්ටක අල්ලාහ් සුබ්හානහු වතාලා khanda alwa fa malaikata den alugondumenge sikundita hakan no isnen ebe ekali ek fanu kanta kurawwa gote evwaguta kitam mi hunge furana esebagenda eki gaum utahuga ekam komalakal motu gendawan effahara den alugondumenge sikundita hakan no isne ei kihinekkame mara effahara gendawar kihine alugondumenge misaka hama mitanun mihegge furana hama gendawa wagutuga වරද්දුරුගාමකුන් වස් දතින් මිහුන්ගේ ෆුරාන ගෙන්දවා ෆාන හැම ඒවා ගොතු එකම කමල් කල් මවතුගෙන් දවාන එම ඒ අල්ලාහ් සුබ්හානහු තාලා කුල දුම් වන්තකන් ඒ කලාංගේ කුල දුම් වන්ත හුරිහා කමෙක්ගේ මච්චේ කලාංගේ ඉරාද කුරවි ගොතහ කන්ත කුරවාන අලගොඬ මෙන්න විස්නේන ඒ කලාංගේ විස්නුන් දෙව්වා වරක ඒ වරන් අලගොඬ විස්නේන යවුර මච්චක විනු විස්නේන එවර මච්චක නොවිස්නේන එහෙම මලකල් මවතු කොම්මෙ දිරේ එච්චෙක්ගේ ගෑග දුවාලක ෆස්ෆහර අයිබීසවා කොම්මෙ දිරේ එච්චෙක්ගේ ගෑග අල්ලාහ්ගේ අමරු ෆුලහම අවුමා එක එච්චෙක්ගේ ෆුරාන එකෙන් දවනි මලකල් මවතු එහෙම අබදුස් මරත් තයාර වෙන අලගොන මෙති වෙන්ජේනි මරත් තයාර වෙන කිහින අල්ලාහ් එංගේ විගතන් අබදුව සේනා උල මසයිකෝගෙන් අල්ලාහ් එකලංග රසූල් එංගේ විගත දුනියක අබදු හුරිහාව කුතෙක්ග උලගෙන් මරත් තයාර වෙවෙනි ඒ එනගාර කාරි බුනේ ෆෙන්නු මරවන්නානි මාදම ආනේ කරේ මර එහෙම මාදමත් තයාර වෙන් හුන්නාශ එහෙම බුනේ ෆෙන්නු මරවන්නානි එහෙම කුල්ලියකන් අන්නානි මර එහෙම වීම මලකල් මවුත් මලකල් මවුත කි එයි අල්ලාහ් සුබ්හානහු වතාලා ekalaanga makhluqun ta khalqu takunge maru hippeuma hippeuma hawal kuravvi malaikata e malakal maut ehma algon imam wanje ne malakal mautuge e kamavves qul yatawaffakum malakul maut khalifanu vidal wahre malakal maute tieba mehunge furana hippawan den rangalu mehunge furana hippawa goinge boy nubaa mehunge furana khalifanu hippawa goinge boy ewa hakirad kuravviya e mawduga wahaka dakkam bayan vegen dan කොම්යකස අල්ලාහ් සුබ්හානහු වතාලා දෙන් නරකය නරකය කඳාලුවාෆාවා මලායිකතාය කියයි මාලික් මාලික් ඒ මලායිකතාගේ නම කී මාලික් එහෙම මාලිකු කම කී ඇයි නරකවන්තවරණ අසාබු දෙවුන් නරකවන්තවරණ අසාබු දෙවුන් ඒ මලා නරකයාගේ වෙකිත මලායිකතුන් නරකයාගේ මෙබුනි මිස්තකුණන් අසාබු දෙව මට්ටක අල්ලාහ් ලෙවිකිත මලායිකතුන් عليها 19 එතංග වෙනවාර මලායිකතුන් නවාර මලායිකතුන් අල්ලාහ් සුබ්හානහු වතාලා නරකය කඩයලොවි නරකවන්ත වෙරින්නම් අසාබ් දිනුමා නරකවන්ත වෙරින් කන්ත බෙහෙට්ට මට්ටක නවාර මලායිකතුන් එම්මෙ මලායිකතෙ විස් ෆුදේ එම්මෙ මලායිකතෙ විස් එම්මෙ මලායිකතෙ ෆුදේ නරකවන්ත වෙරින්ගේ කන්තත්ත බෙහෙට්ටම අයි එහා බොඩති බයෙන් එබේ කලුන්නක් එහා වර්ගත බය එම්මෙ ෆරාතේ ලූතු আলাইহিস සලාම්ගේ ගවමුගේ රත්තා ufullawalavi emme malaikati hamma mihen aillawwafa nengevi lutu alayhis salam yon huri harare maccan uda hama yan nengevi jibril alayhis salam emme aippulakun yon huri harare nangafa uda hama yan nangafa bandun jessevi uda hama yan nangafa lutu alayhis salam eha baharugada bekalun e bekalun nakiyei emme malaikati fudekamaku allah subhanahu wa taala nawar malaikatun levvi nawar malaikatun levvi දැන් ඒක බොඩු බේකලකම් මිහුණනි මාලිකු නරක නරකයාගේ බණ්ඩේරි දිහිමුණන් නරකයාගේ බණ්ඩේරියකි මාලික් නරකවන්තවරින් දන්නවා යා මාලික් ලියකුදි আলাইනා රබ්බුක් නරකවන්තවරින් දන්න යා මාලික් ලියකුදි আলাইනා රබ්බුක් ඒ මාලිකේ අල්ලාහ් නිකන් දන්නා ඇති බලාෂේ අහරමෙන්ගේ කන්ත එක්කොන් නිම්මාරි දෙනවා එක්කොන් නිම්මාරි දෙනවා අහරම කන්ත එක්කොන් නිම්මාරි දෙනවා මරුව මරුව මං අහරම මරුවලෙක්කම ඒරුම් මේ අසහාබුගේ අහරම නොතිබෙන්නේ නෝ මරුවා දෙනවා කාෆරුන් මාලිකම් ඉදන්නවනේ අල්ලාහ් දන්නවා දෙව්ව බල්ලවාෂ අහරමෙන් එක්ක නිම්මාල දෙව්වම මරවාල දෙව්ව එක ගියාමෙ දුවකි මරවානේ දුවහෙන්නු එකක් වස් නරකවන්තවරින් ජීහෙන හැම හැර ගදෆද අසාබගේ රහ දෙකෙන් මරෙන්නවා දුනියගේ වලතකි බොඩ තකුලීෆෙන් ඇසියා එන තහම්මල් නොකරේ වරුගේ තකුලීෆෙන් ඇසියනවනි මරු එකම ගියාමෙ දොහගේ ජීහෙනි හැම තහම්මල් කුරන් එන තහම්මල් කුරන් ජීහෙන hama ihaaga dafata adi duniyege taklif for etan etan etak gune bodati narakaage taklif emihun allah dannawa denma maliha kiba mi edeni allah dannawa debbar armin ekkon nimmari debba den emihun tibeni jawabakan intizar ko haiddiha harwan jawaban intizar ko haiddiha haru kihawarwan haiddiha haru kamakan intizar ko maayus kamuge maccam maayus haiddiha harfahun jawab annani sama ma yuswa fal jawab innakum makisun tiyaba me mitange demiti beenete demiti been කොම්යකස් මාලික අල්ලාහ් සුබ්හානහු වතාලා නරකයාගේ මඩේරි එකම ගලවි දැන් ස්වර්ගයේ කන්තබ්බිල හිටවන ස්වර්ගයේ මඩේරි එකම ගලවවා මලායිකතාගේ නම කී රිද්වාන් රිද්වාන් අල්ලාහ් සුබ්හානහු වතාලා ස්වර්ගයේ කන්තබ්බිල හිටවන්ටක ලබ්බාවා මඩේරියකි රිද්වාන් den swargege ulwan malaika be rahmatuge huriha malaika be kanun abadwes dortakum wade salam goan mu'minunna mu'min fi insanna ra mu'minu jinninna jinni vestimen swargege mu'minu jinni mu'minu insanu vestimen jinni swargege edwahoga insanuna jinni vesvenna rangalangulonu jinni හැම රහමත්තරකම ගුණුන් වස ඔන්නා නේතා ස්වර්ගයේ ගෙමිහුන් වස එදවහුගේ හැරීතිවාන ඉන්සානුන් වස හැරීතිවාන එදවහුගා කොම්මයක ස්වර්ගයේ ಕಂಡಾಳುವಾಫಾ ಮಲಾಕತಾಗ ನಮಕಿ ರಿದ್ವಾನ್ දෙන් එබහුරි නරක කව්වලුගේ අසාබ් දෙව මට්ටකස අල්ලාහ් සුබ්හානහු තාලා මලායිකතුන් ලබේ නකීරු මුන්කරු දෙ මලායිකතුන් එබේ කලුන්ගේ නස් නම් ෆුලන් ඊමාම් වංජි හේන එබේ කලුන් කව්වලුගේ කන්තබ්බල හට්ටවාන කව්වලුගේ සුවාල් තකුරවුමා ඒ සුවාල් තක රංගල ජවාබ් දෙවි මිහුන සවාබ් දෙවුමා එතන් කව්වලු තෙර තනවස් කොද්දිනුමා දැන් නුලෆානු බෑමි හුනයි කව්වල් තෙරේගේ හම්මුෂින් අසාබු දෙව්වමා මිකන්තත් ඒ බේකලුම් කරවවාන් හැම එක සද්ද කොණ්ඩුක තිබ්බ දෙමලායකතුන් ඒ දෙමලායකතුන්ගේ ඩියුටි යකී එයි ඉන්සානා බුනා දුලුම් බුනා කොම්මේ එච්චලියු ලියුමා කුරා කොම්මේ අමලෙලියු ලියුම් වමා යල්ෆිදු මින් කවුලින් ඉල්ලා ලදයිහි රකීබුන් අතීද් වමා යල්ෆිදු මින් කවුලින් ඉන්සානා දුලුම් හැම එව්වස් බහෙන්නු බුනානේ මලායික දෙමලායක බේකලුම් හාදිර වෙ ලියුවත් තයාරන් මතබේ ගොතක බරාබර හම්බගුතුන් ලියුවාන් එහෙන් වීමා දෙමලාකෙබ් බේකන අල්ලාහ් සුබ්හානහු වතාලා එබතිවි ඉන්සානා එබ්ස් මුකරර කුරවාෆා ඉන්සානා කුරා අමලුතල් ලියුවම එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලා මින් නම්ෆුලුගෙන් බයන් කුරවාෆා මලායිකෙබ් බේකන අල්ගොන්ඩම ඊමාම් වන් ජිහේනි එනම් ෆුලු තකා ඒකු තෆ්සීලුකෝ අල්ලාහ් සුබ්හානහු වතාලා දෙමලාකෙබ් බේකලෙග්ගේ තෆ්සීලු namfula eku bayan korawafa komme malaika bekarakan algonum imam wanjihani tafsil kun e namfula wes eku den ekalange namfulu ekalange ekalange rasul e bekalegge namfulu nugannawa malaika bekanu e den gina baye emme gina ye bekalu e bekanu algonum imam wanjihani ijmaluko ijmaluko e kon gotaka e gotaki ei අල්ලාහ් සුබ්හානහු තාලා මලායිකතුන් එබේකලුන්ගේ අදදු එහාගිනයි අල්ලාහ් තාලා එබේකලුන් හද්දාෆේ තිබි එකලංගේ එබේකලක දෙවි ඩියුටියෙන් අදා කරව මට්ටකේ එබේකලුන් අල්ලාහ් කන් නූර දේනේ එබේකලුන් හැමයකනි කුරවාන අල්ලාහ් අමර කුරවි කන් තත්තකේ එබේකලුන් එවස් කමෙන් නුකුරවා මලායික එබේකලුන් වස් තිබ්බා එබේකලුන් කමකි හැමයකනි අල්ලාහ් තස්බීහ කියවු හැමයකනි තස්බීහ කියවු එබේකලුන් වස් ඉන්සාන් නජින්නින වරගින අල්ලාහ් තස්බීහ කියවුවන් හැමයකනි තිබ්බවා මලායික එබේකලුන් එබේ කනුම සබත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම මිරාජා රා වඩාගෙන ඉරේක එකලේ ෆන් සිදරතුල් මුන්තහා දෙක වඩාගෙන සිදරතුල් මුන්තහා ඒගේ කොම්මෙ ෆතෙක්ග තිබ්බේ මලායික බේකලක අල්ලාහ තස්බිහ කීමට කොම්මෙ ෆතෙක්ග මතීවා සිදරතුල් මුන්තහා සිදරතුල් මුන්තහා මිකනි ගහක කුන්නාරු ගහම් මිකනි සිදරා සිදරා කියන්නේ කුන්නාරු ගහක මුන්තහා මිකනි හුරිහා මඛලූගුන්ගේ ඉල්මු ඒ ෆරාතකා හමය හුස්වෆාවා ඒගේ කොලකන් එව්වස් මඛලූගගේ ඉල්මෙන්නේ එඟුමෙන්නේ සිදරතුල් මුන්තහාගේ කොලක මච්චක සිදුරතුල් මුන්තහාගේ මච්චකන්නෙන් එවස් මහලුගගේ ඉල්මෙ ඒ හිසාබ මලායික බේකලුන්ගේ ඉල්ම ෆෝරනි එවස් බයි මලායිකතුන් සිදුරතුල් මුන්තහාම වෙස් දානි ඒ මිසක ජිබ්‍රීල් අලයිහිස්සලාම් ෆද බේ බේකලුන් ඒ හිසාබන් දැන් ඒ හිසාබ මච්චකන් එවස් මහලුගගේ ඉල්මෙන් නේ බයි මිහ මුනාගතු රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සිදුරතුල් මුන්තහාගේ සේ කොලද්දියා ඒ හුස් දොගු එවස් රිවායතකුන් සාබිතනු ඒ හිසාබ මුන්තහාගේ මානේ කිවසෙයි සීදරතුල් මුන්තහා ඒකේ කොලකන් කලිෆානස් වඩාගෙන නුගන්නවා දැන් බුනවේ ගොතක ජිබ්‍රීල් අලයිහිස්ලාම කලිෆානා එක වකී සාබක වඩාගෙන මිදන්නවනි දැන් තිමන් කලිෆානන් හුද්ද දෙවුණු හිසාව මෙයා දෙවුණියේ දැන් කලිෆානු ගිනි කන්‍යා වඩා ගන්නා ඒවස් හුස් දෝගු ජිබ්‍රීල් අලයිහිස්ලාම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම එහුග මියුරාජ් වඩාගෙන එකලගේ කලිෆාන මියුරාජ් අරා වඩාගෙන ඉවරේක ඉදතුෆුළු නිමෙන් දැන් උලොව්වි හුරිහාතනක වඩාගෙන ජිබ්‍රීල් අලයිහිස්ලාම ඒ ජිබ්‍රීල් අලයිහිස්ලාම කි අල්ලාහ් හැම කුත්තම් වේ මලායිකතා එකලේක ෆානවස් වඩාගෙන වෙන එම්මේ කොළ සිදුරතුල් මුන්තහාය හැම යවරේ කොළක වඩෙන්නු ගන වෙන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම වස් වඩාගෙන වුනි හැම ඒ හිසාබ ඒ හිසාබන් අල්ලාහ් සුබ්හානහු තාලා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම බස් වහි කුරවි එවස් වාසිතායන් නැති එවස් හුරහෙන් නැති අල්ලාහ් සුබ්හානහු තාලා වාහක ෆුළු දෙක්කෙවි අල්ලාහ් අල්ලාහ්ගේ රසූලාය ඒ සිදුරතුල් මුන්තහාගේ කෑරි එතාංග ස්වර්ගවස් වනිලෙව්විෆා ස්වර්ග මිහාර හුරි එතාංගා ඉන්ද සිද්රතුල් මුන්තහා ඉන්දහා ජන්නතුල් මඅවා අල්ලාහ් කර ඉන්දහා ජන්නතුල් මඅවා ඒ සිද්රතුල් මුන්තහාගේ කැරිගේ වනි ජන්නතුල් මඅවා ස්වර්ගය ඒ ස්වර්ගයේ රසූලුල්ලාහ් සමේරේ දෙක වැඩගෙන දැන් කොම්මයකස් මලායිකබ්බේ කලුන් නම් අලගොන්න මං ඊමාම් වන් ජිහේනි මි අල්ලාහ් සුබ්හානහු වතාලා නම් ෆොණු ගන්නා මලායිකබ්බේ කලුන් නම් අදි රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වෙස් එබේ කලේ නම් ෆොණු ගන්නවා අබේ කලුන් ඉජ්මාලුකෝ ඒ එබේකලුන් එහාවස් ගිනේ අල්ලාහ් සුබ්හානහු තාලා එබේකලුන් හදා ෆිය නූරුන්නේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ අමරුෆුල තන්ෆීස් කරවම මරේ එබේකලුන් එකලාගේ අමරුෆුල කන් නුමේ උරදේනේ මේ එබේකලුන් කුරවන් හැමයකනි කමකි අල්ලාහ් අමරු කුරවා කන්තත්ත බයි එබේකලුන් එකලාගේ තස්බීහ කියවමුග කොම්යකස් මී මලායික එබේකලුන් නම් ඊමාවමකි mi gotan iman wima malaike be kallan iman wikam wani algon bon malaike be kallan iman wama malaike tunan iman wama kihinan iman wani nuwengenge iman wanje gote ekama ku iman wegen en kina kamudan allah kina kabul qur'an en hama buna liya kasdulun e kommeche sena engero ege hagiken engunima ta engunu kamawani ecche echen engero ege hagiken engunima engunu kamawani den miha hisabun den oibba madama kuriyagin dima miya den tafsirain kuriyag dima miba मुक्तालान amiharu mi kurya midani munafiqunge wahaka munafiqun naki kombayetto munafiqun mi allah subhanahu wa taala emihunge sifata waraginan qur'anuge boy zikru kurawaf ei emihunge kiman rakkatir mattaka eha nuba kamekkamuga waati veyayeku ei nifaqamuge bayyaki ei waran nurakkatir bayyen ei e balin rakkatir man algonum abadu algonum nafsuta muhasaba kuran ebajihe muraqaba kuran jihe faraweri wan ebajihe එමීහුන්ගේ කන්තත්තවක වාහක අල්ලාහ් සුබ්හානහු තාලා මේ ආයත්තවක මේ බයන් කරවන්නේ දැන් මේ ෆරතම මේ මීහුන්නා බෙහෙගොතුන් කුඩ මාළුමාත් කුඩ එංගම කියවසේ ඊවර මොහිමුකම නිෆාග් මුනාෆිකුන් ෆාලවි මදීනාග මක්කාගේ මක් මක්කී ආයත්තව සබකි කුර්ආන් බාවලෙමුනි මක්කාගේ බාවලෙමුනු ආයත්තක බලා එරු කුර්ආන කුන්නේ මුනාෆිකුන්ගේ වාහකයි කුර්ආන කුන්නේ මුනාෆිකුන්ගේ වාහක ඇසයි මදීනාගේ බාවා ලැබුණු ආයතහුගේ මුනාෆිකුන්ගේ වාහක ඇස්වවනී එමිම මදීනාගේ එමිහුම් ෆාලවි අදි මුනාෆිකුන්ගේ එම්මෙ ඉස් සර්දාර කමු ගවි අබ්දුල්ලාහි ඉබ්නු උබයි ඉබ්නු සලූල් ඒ මදීනාගේ මීහෙ මදීනා මීහෙන් එනයකි සවබකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මක්කාගේ දවහ දෙවීරු මක්කාගලුනේ මුෂ්රිකුන් මක්කාගලුනේ ර මුෂ්රිකුන් එමිහුන රසූලුල්ලාහ සම දවහ දෙවී එතංගේ ර මුනාෆිකුන් වේ ඊමාම් වෙජ්ජ මීහකු hituga kufur forwagen nahi makkaya makka ge iman vi huri ha emmen naki ei wara ikhlas ter kama ki iman vi bebe kalun ei emme faqir be kal makka ge tibbe me faqirun kol furatam rasulullah sallallahu alaihi wasallam iman wada gati denge kalege faanu madina en hijra kurewma fahuga මුළු මදීනා ඉස්ලාහ වෙගෙන් දියයි මුළු මදීනා ගාඥඩක දැන් ඒ ගෙතරෙන් බයකු ෆාලවි මුනාෆිකුන්ගේ ගොතුගා එමිහුන්ගේ සර්දාරකි අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් අස්ලුමීන රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම හසද වෙරිවි ඒන බේනුම් වෙ ෆහුරි මදීනාගේ වෙරිකන් අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් ඒන බේනුම ෆෝරි මදීනාගේ වෙරිකන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මදීනා වඩාගෙන කුරි මදීනාග ඔන්නනි හංගුරාම ඒ අවස් වන්හාගේ මිහුන්නා හසරජ වන්හාගේ මිහුන්ගේ දෙමෙදුග හංගුරාම මියොන්නනි ඒ එතන් හා සහර වෙජේරෝ මිහුන් හංගුරාම කුරාතා ඉතබ් බයක් වනේ මිහුන් ගෙතර මරවෙන් ගොස්සා දැන් කොම්මියකස් මේ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් මීනා හුරි මදීනාගේ verikaman intizar hoge madina meherdani islah wamun hangurama netemun meherdani evagutu ena huri warai yagin koggen enaya eh, madina ge verikan libena kam ge rais kan libena kam ge riyasatu kan libena kam ena hama ekko shak shakkenne gotu ge na ummidu koggen huri ei sabaki ena er bodumi haki madina ge mi hun deke gotu ge bodumi haki ena මිහෙන් මුට්ට මේ ගොතකි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හිජුරා වඩාගෙන නෙයි හිජුරා වඩාගෙන වීම huriha bekalun ekaleege faanan emme izzek kurevi ekaleege faanan izzek kurevi ittifaqun ekaleege faanu hamajehigen midiyai muli madinaage veriyegge gotuwa rasulullah sallallahu alaihi wasallam ekama abdullah ibn ubay ibn salul ekaleege faana hasada veri den mina kanne kufur faal kurave kan madinaakuga madinaaga ei kufur faal kofiya madinan beerwan jiheba madinan beer qur'an asabe kalun ena yama mina ඊමාන්කම් ෆාල කුරි ඊමාන්කම් ෆාලුගෙන් හිතුක කුෆර් ෆොරවාගෙන් මීන මිහුරි මීනත් ලක්කම ලාමයිත්තක් කුරි මුමිනුන්න ෆාඩ ෆාඩුගේ වාහකත දෙක්කි මුමිනුන්න කියාගෙන් ආයිෂතුගේ ෆාන තුහමතුක ජිනේගේ තුහමතු වස් කුරි මිහ කිමීන ආයිෂතුගේ ෆාන එස් බොඩු ෆිතුනයක වෙගෙන් දී අස්සාබය කලුන්ගේ මෙදුක මීන බේනුම් වෙෆහුරි අස්සාබය කලුන්ගේ මෙදුක ශක්කු ෆෙද්දුමා يقولون لئن رجعنا إلى المدينة لا يخرجن الأعز منها الأذل emme frota mina ibunani tiyaba mihun a tiyaba mihun a mi hangurama rasulullah sallallahu alaihi wasallam wadaagenne hangurama wadaagannava iru minas wadi hangurama rasulullah sallallahu alaihi wasallam la ir raja'na ila al madinati la yukhrijanna al a'azz minha al adhal timannamen madinaen empuriyas ಎ ಮದೀನಾಗ ಇಜ್ಜತ್ತೆರಿಂಗ್ ಎ ಮದೀನಾಗೆ ತಿಬಿ ನಿಕಮೆತಿಂಗನು ನೆರೆಲಾನೆ ಇಜ್ಜತ್ತೆರಿನ್ನೆ ಮೀನಾವಿ ಬುನಿ ಮೀನಗೆ ಆವಾನುನ್ನ ಮೀನಗೆ ಲಷ್ಕರ ಅಬ್ದುಲ್ ಉಬೈ ಅಬ್ದುಲ್ ಉಬೈ ಇಬ್ನು ಸಲೂಲ್ ಮೀನಗೆ ಆವಾನುನ್ನ ಮೀನಗೆ ಎಕ್ವರಿಂತಕ ಮೀನಮಿ ಇಜ್ಜತ್ತೆರಿಂಗ್ ಮಿಕಿ ದೆನ್ ನಿಕಮೆತಿನ್ನೆ ಮಿಕಿ ಕೊಂಬಯಕ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಅಸ್ಸಾಬುನ್ ನಿಕಮೆತಿಂಗ ಗೊತ್ತುಗಾಮಿ ಬುನಿ ಲತಫಾತ್ ವತ್ತರುಗೆ musibata muslimuna jessevi evagutuga e adu rasulullah sallallahu alaihi wasallam allah subhanahu wa taala baawalevvi emihun e dekki waahakata baawalevvima eenage dari ei abdullah ibn ubay ibn saluluge dari abdullah mimi daalon ki ki abdullah ke sahabi asawe kale ekay fani daalon e allah ke rasulullah timan kale ge fanan amru qura timannen amru qura waashe timannage bappa gatulu kuruma ehem mihe kulev gatulu nukuru waashe sababaki එහෙම් මිහකු ලව්ව ගතුළු කොෆියා ෆහරෙග්ග ඉන්සානාගේ තොබී ගොතුන් තිමන්නගේ හිතන් එන දෙතරේග ෆහරෙග්ග රුළු වෙරකමෙන් ආස්ථානේ එම තිමන්න ලව්ව ගතුළු කුරා තිමන්නෙන් අමරු කුරවාරේ බප්ප ගතුළු කුරම තිමන්න මි ඊමාන් තරිකන් එබේකනු අබ්දුල්ලාහ් විදාලවනි තිමන්න බප්ප ගතුළු කුරම අමරු කුරවා රසූලුන් සනුමුනකේ ගතුළු නුකුරාශ එකලේෆාන් මුනාෆිකුන් ගතුළු නුකුරවි සබබකි ඒරුම් මිස්තකුන් කියම් ෆරාෆාන රසූලා එකලිෆාන එකලිෆානගේ අස්හාබුන්නේ ගතුළු කරන්නේ අස්හාබුන්නේ එහෙම් බුනෆානකම බිරුම කලිෆාන මුනාෆියුන් ගතුළු කරනවා ගතුළු කරවි සබකි අල්ලාහ් සුබ්හානහු තාලා කලිෆාන අංගවැද්දවි මදීනාගේ තිබි හුරිහා මුනාෆියුන්ගේ නන්ත මදීනාගේ වහු තිබ්බේ තිබි හුරිහා මුනාෆියුන්ගේ නන්ත අල්ලාහ් සුබ්හානහු තාලා එකලාගේ රසූලයන් අංගවැද්දවි එමේ කලිෆානගේ දෙන් කලිෆාන කලිෆානගේ සිරුගේ සහාබියා අංගවැද්දවි ඒ වාහකත් සිරුගේ සහාබිය ඒ සිරුගේ සහාබිය කාකු හුසයිෆා බින් යමාන් හුසයිෆා බින් යමාන් ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සිරුගේ සහාබි කොම්මියකස් එකලේ ෆාන් හුසයිෆා බින් යමාන එමිහුගේ නන්ත උගන්නා දෙවි උගන්නා දෙ උමරුගේ ෆාන් එද්ද හුසයිෆා ගාරිහන් ඇස් දන්නවනේ ඒ හුසයිෆා ඒ රංගලබ්බුනාෂේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ විදාලවි නන්තහුගේ තෙරේක තිමන්නගෙන නම් එන්නේ උමරුගේ ෆාන් উমারুগে ফান একলেফানা বেহেগতুন রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম কিনে কি কাদিস තිමංකලේගේ ෆානුගේ ෆහුන් නබියක් වන්න ඥානනේ උමරේ නබියක් අවේගේ උමරේ නබියක් වන්නාන ඥා එකම කො නබියක් නුවන් අන්නාන අන්නාන ඥානනේ උමරේ එහාම ආයෙක් මිරාජ් වරා වඩාගෙන ඉරේග එකලේ ෆානු දෙක වඩාගෙන රණුන් හදාපුරි ගඬවරෙ බොඩු රණුන් හදාපුරි ගඬවරෙ එකලේ ෆාන හිෆුල් කරවි එකලේ ෆානට්ටක හැද්දේ ෆහුරි ගඬවරෙක්කම එකලේ ෆානට්ටක রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম টাকা ইহা ফুরিহা মাকাম রানু হেদি ফাউরি গান্ডবারো එකලේ ෆාන ජිබ්‍රීල මි දන්නවනේ ජිබ්‍රීල මි තිමන් කලේ ෆාන ගන්නවර දෝය ජිබ්‍රීල දන්නවනේ නෝන කැති කලේ ෆාන උම්මතුගේ මි හෙග්ගේ ගන්නවර යදි උම්මතුගේ කා කුතෝ දෙන්නේවි ජිබ්‍රීල දන්නවනේ උමරුගේ ෆාන උමරුගේ ෆාන ගන්නවර යති දැන් රසෝසම ගන්නවර තිරය වන්නවන් උලෙෆස් උලුවාෆස් ගන්නවර තිර කන්නවන්නා ඒ උමරුගේ ෆානුගේ රුලි ෆුලා රීරෙත් තරිකන් තසවර වේවා දැන් උමර්ගේ ෆානන් ආස් මෙතන ඒ උමරේ තිමන් කලේ ෆාන දෙක වඩාගෙන නේ මිරාජ රේග ගඬවර තිමන් කලේ ෆාන ජිබ්‍රීලස් වාල් කරවිම විදාල වියේ ඒ උමර්ගේ ෆාන ගඬවර එහෙම වෙගෙන තිමන් කලේ ෆාන නොකරුනේ ගඬවර තර බලහන වෙස් වන්නාක උමර්ගේ ෆාන ගඬවර උමර්ගේ ෆාන රුලි ඉස් කරව ෆාන තීවේ උමර්ගේ ෆාන ගීරත් තර වඩාගෙන ෆාන තී දැන් උමර්ගේ ෆාන කීත කරව විදාල වනි අලයික උගාර යා රසූලල්ලාහ කලේ ෆාන මච්චත් තිමන් රුලි යන්නානේ කොම්බයක සමි උමරුගේ ෆානකි උමරුගේ ෆාන මේ විදාලවනි හුසයිෆා ඒ හුසයිෆා ඒ නන්තා හුව තෙරේගේ මුනාෆියුගේ නන්තා හුව තෙරේගේ තිමන්නගේ නන් රසූල්ලා සමගෙන්නයි විස්නාරලා මේ උමරුගේ ෆාන අල්ලාහ් සුබ්හානහු තාලාගේ රසූලා උමරුගේ ෆාන දුනියේගේ හුන්නවනිකන් උමරුගේ ෆාන ස්වර්ගයේ වදවේන කමුගේ යකින්කන් දෙව්වි උමරුගේ ෆාන ස්වර්ගයේ වදමුගේ උෆාරකම خبر ලි බඩගෙන දෙවන සහාබි රසූල් හදීස් සුකරවා හොති උමරුගේ ෆාන ස්වර්ගයේ යකින් e allah angawafwa dihabe kalun e allah subhanahu wa taala rasulullah sallallahu alaihi wasallam angawafwa dihabe kalun e bekan swarga onnan kamuge yagi kan e shakke vesne ege tere gumarga fa ekam ko e swarga fa no idaloni e huzaifa idalwani e kalin fa no gana men ete දැන් උමරු ගෆාන් ජනාසාය කුරවවාර සිරු සිරුම් බල්ලවනේ හුසෛෆා ඒ ජනාසායක වඩා ගන්නවා ඇතෝ හුසෛෆා වඩා ගන්නවා ජනාසායක උමරු ගෆානස් වඩා ගන්නවා ඒ හුසෛෆායන්ගේ විය මදීනාගේ හුරියා මුනාෆිකු මුනාෆියකම ගවන්නා හුසෛෆා වඩා එන්නු ගන්නවා නේ මිහෙක්ගේ ජනාසායක එම මී මුනාෆිකුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ් සුබ්හානහු තාලා خبر දෙවවා වනි එකමකු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එන් එකකාවස් හංගුරාම එන්නු කරවවා ei fituna ekak vedanati ei emihun vestibi mu'minunge terega shahadatu kalima kiyage emihun gatulu kuram farha finama mistahunge terega wahaka fitnan farha fan muhammaduge fanose enage ashabun gatulu kuraniyeyo ehma එහෙම් වෙගෙන් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එමිහුන් ගතුලන කරවවා අදි කියත් එමිහුන්නා බෙහෙ ගොතුන් එකලේගේ ෆාන කරවවි එම්මෙ රිවති මුආමලා අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් අවහාර විදෝ එන මරවිදවහු අබ්දුල්ලාහ් එනගේ දරි අබ්දුල්ලාහ් වඩාගන්නේ රසූලුල්ලාහ සමාරිහන් ආස් දන්නෝනේ අල්ලාහ් රසූලයි බපනියා වෙච්චේ කලේගේ ෆානුගේ රිදා කොළ කලේ ෆානුගේ හෙදුම් කොළ ලිබිදානේ තෝයේ බප්පගේ මතින් එළවුම ෆහරෙග්ගේ හේතුන් කොළුගේ සවම් බප්පගේ බප්පගේ අසාබ අල්ලාහ ලුයි කොත් දෙවපානේ වගතුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලේ ෆානුගේ හේතුන් කොළු දෙව්වි එන කෆුන් කුරුම අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් නී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි කිහා බොඩේ තකුලීෆ් තකෙද්දි එම්මෙන් වෙස් දනේ කලේ ෆාන එහා තකුලීෆ් දෙව්වි දින් මී හෙක්කම් මි අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් කි කලේ ෆානුගේ එම්මෙ ලෝබිවා අමි කඹලුන් ආයිෂතුගේ ෆානා බේහගතුන් ජිනේගේ තුහුමතු kuri mihami Allah subhanahu wa taala hayvana uduge matin aishatuge faanu bariya kurawwa aittabawale vinur suratuga Allah subhanahu wa taala hangudu matin Qur'anuge sifaga Qur'an bawale aishatuge faana behegotu ekamana e mihun e tuhmatu kuri tuhmatum bariyagem wakam ifadan ulafa mihen e Abdullah ibn Ubay ibn Salulaki ekamak Rasulullah sallallahu alaihi wasallam kalifanuge hedun kolo devvi Abdullah ibn Ubay ibn Salulu kafun kurmattaka kafun kurma famu anekka abdullah atwaja rasulullah sallallahu alaihi wasallam hariha ahdanmani allah rasulaya kafun kon nimejje තිමන්න එදෙමෙ බප්පයක වාතිවේ එයි බප්පයක වාතිවේ තිමන්න එදෙමෙ කලේග ෆාන බප්පගේ මච්ච ජනාසා කුරෙබම වගුතුන් කලිෆානේ වඩාගෙන නෙවි আব্দুল্লাহ ইবনে উবাই ইবনে সালুলা জানাজা কুরাম এ কুরিমানি আল্লাহ সুবহানাহু ওয়া তাআলা আইবিস বাওয়ালা ওয়াফা ইস্তাগফির লাহুম আও লা তাস্তাগফির লাহুম ইন তাস্তাগফির লাহুম 70 মাররা লান ইয়াগফির আল্লাহ লাহুম استغفر لهم كلفا نبي هنا فافسم اديره او لا تستغفر لهم وتن اديره ان تستغفر لهم 70 مره كلفا حدها فهر بها من فافسم ادي وتاكن نبي لن يغفر الله لهم الله ميهم فافسم ندبانه مهم باولا بفوتي ايه باوا لواف او کلیفان می وڈا گنونی عبداللہ ابن ابی ابن سلول جنازہ کو دیو مٹکا کرنا واد کو دیو مٹکا کلیفان ہٹے وگت عمر کے فان کلیفان گے ہدون کلو گہ پہ فہات جسے عمر کے فان جسواف دنے اللہ کے رسول ہے اللہ کلیفان منع کروا فے نوے ہیے امی ہن جنازہ کرو مک امی ہن فاف وسم گدم اللہ منع کروا فے نوے ہیے اللہ کے رسول ہے ہندو රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි හදීස් ෆුකුරන් එතාංග තිබි තිබි ඒර මදීනාගේ හුරියා මුනාෆිකුන් එන්ත වානේ එන මිහුගේ සර්දාර මෙති මරුවෙෆා අල්ලාහ්ගේ රසූල අදන්නවනි ඒ උමරේ අල්ලාහ් තිමන් කලේ ෆාන එවනි ඉක්තියාර දෙවවා ෆයි ඉස්තග්ෆිර් ලහුම් ඒ අල්ලාහ් රසූලා කලේ ෆාන එක් එමීහුන්න ෆාෆුසම එදේරේ අවලා තස්තග්ෆිර් ලහුම් නුවතනේ දේශේ ඇති ඉක්තියාර දෙවවා ෆයි එදේරේ නුවතනේ දේශේ fan hajdiya fahar faafusama edi wadagen nes allah faafusawen nu devwane rasulullah hadis wana timanna hajdiya fahar vura ginain dannawana me hajdiya fahar vura ginain dannawana me timan rasula e ubay ibn salula faafusawa devwato ehdu janaza kurevvi كرفيما الله سبحانه وتعالى وحيبا والذي لا تقم على قبر لا تصلي على أحد منهم مات أبدا ولا تقم على قبر ඒගෙ ඒ මීහුන්ගේ තෙරෙන් මරුවා එවස් මීහෙක්ක ජනාසා කලිෆානු කුරබ්වාෂ ඒ හිසාම ජනාසාස් මනාවි අදි එමිහුන්ගේ ගබරු කෑ එමිහුන්ගේ මහානකාරගේ නුවස් සුට්ටේෂ අල්ලාහ් සුබ්හානහු තාලා මනා කුරවි මනා කුරම කුරෙන් කලිෆායකන් කුරවි එකන් කුරබුමුගේ සවබුම් නිකුන් නතිජා කි කොබා නතිජා කි එතන් එතන් මුනාෆිකුන් තවබාවි එතන් එතන් මුනාෆිකුන් තවබාවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ හම්දර්දියා කලිෆානගේ ඕගාවන්තකම් ෆෙනිෆා আমি রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম মুনাফিকুনকে কুটা খুলাসা আমি দেন মিহা হিসাব মি মিয়াতুন ইমাইন তাফসীর তেন তাফসীরা কি বরম মাড় মাড়ুম তাফসীর কুরিয়া দানি এই মিহার তরজমা কিয়ামুন দানামা বারাত দানে কুরিয়া হামে কানি তরজমা কিয়ামুন দানামা මෙහර අල්ගොන මිදනි තෆ්සීරු ග තෆ්සීර කීවර බොඩ වෙච්ච තෆ්සීර කීවර බොඩ වෙච්ච එන තෆ්සීරු එඟුනි මාස්ලු ගුරුමා එඟේ නියස ඒ ආයතා බෙහෙ ගොතුන් මිසාලකෙන් ආයි බාවාලීෆාව සබබෙන් ගේ නම මේ වෙනි සබබෙක්ගේ සබබුන්කන් ආයි බාවාලීෆාවනි e sababus engum e sababun nuzul yamme yani e chives engum adi ayat ka behegotun ashabe karan dakka fori wahaka fulutaka rasulullah sallallahu alaihi wasallam dakka fori wahaka fulutaka engien quran ku tafsir engeni adi kuda kuda kom midani yes mige liye fori huri hache vesnu eha mi hisabun den tafsir mi adu nimuni den mi adu den suwala kuda wakutu kole mi adu warak kuda wakutu kolen ini suwala ah আইমে আদবরি করতে কি মিহে মিহে মি তারাব্ব তারাব্ব কোন গেনুম এই মিহে বড় হাগু হাদা গেনুম দেওয়ানা কথা কি এই এফ এককাকু মাচ্চেন নাগা নাগা বেল এই দেবেল হতি হেনেন নু আনে ফাদার হাল্লা আ একতাং গেনুম এ সুন্নাই গতে දැන ගොතකි ෆුරතමත්ත හියාතන් එන්න ගොතන් ඉෆ්තිරාෂන් එනුම් ඉෆ්තිරාෂන් එනුම් දැන් අනෙක් ගොතකි එයි තවරුකන් එනුම් එයි සුන්නෙක් ගොයිත්ත සාබිතවා දැන් ෆහතත් දෙයයි විද්‍යාවෙන් එනුන් එයි මකරුහ ගොතේ ෆහතත් දෙයයි විද්‍යාවෙන් එනුන් එයි මකරුහ ගොතේ আদি කුරිමතිග මිහෙන් අනේ බිම්මතිග දෙයයි විද්‍යාවෙන් එනුන් එවස් මකරුහ ගොතේ আদি ඛුතුබා කියන් ඉන්න ඉරුග දෙෆා මච්ච ජහාගෙන් දෙෆාග මිහෙන් ඉන්න ඉඳන් ආය ගොත එනුන් මනා කරවෑ වනි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම අරගෙන මිහුන් ෆෙනේ ගොතන් හදාගෙන ඉන්නතා එගොත කකු දෙකකු මච්චන් නගන් දෙකකුලග මිහෙන් බොලවලාගෙන් අතුම් මිහෙන් ඉනුන් ඛුතුබා කියාවා ගොතුගා ඒකෝ ඒකෝ ඒකෝ තන් ඉනුන් මනා කරවෑ වනි දැන් දෙයයි පහතන් එක්ක විද්‍යාවෙන් එනුම් වෙස්මනා හොතබා කිය දෙයන් එක්ක විද්‍යාවෙන් එනුම් වෙස්මනා ඒ හැම එකන නමාද ගොට් කරන මජලිස් තහුගසේ අදබු අදබා ඛිලාෆ් කම මකරුහ කමෙන් එයිනු මි ඉනුන්ත මුස්තාබ් වේගම් වා ගොත්තන් ඒ සුන්නතුන් සාවිත වා ගොත්ත ෆරතම් බොඩක කුවා දාන් එනු දැන් එෆ්ෆා කොලජ් ජහන් අනෙෆ්ෆා මච්චන් එනු ඒ කොන්ෆා කනාත ෆා කොලජ් ජහන් වාත් ෆා මච්චන් එනු දැන් ඉනි ඉෆ්තිරාෂන් ඉනුන් ඒ ෆුරත මත්තහියතන් ඉන්නන් ජිහේ ගොයි ඉෆ්තිරාෂන් ඉනුන් දැන් තවරුකන් ඉනුන් ඒ ෆහවත්තහියතන් ඉන්න ගොයි ඒ ඉනුන් සාබිතුවා ගොයි තන් එහත්තාස් අත්තාස් දැන් ඒ කණ ඉන්නේරු මිසාලක බේනුන් ගොතන් ඉදේ දැන් ඒ කණ තනෙක් ගා ඉන්නේරු මජලිහු ගා ඉන්නේරු මිබුනා ගොති ගොත ආසුවාද කීක tambu inna safuga tambu inna safuga miskituge jaaga ovva tambu mihen miskituge meduga mihen tambu hurikchekamu gawanama e tambuge meduga safu hadagennuwa ne rasulullah samana kurawwa foti tambuge meduga safu hedun ei මුරියා කුරුණ සංගේන සෆු මෙදු කෙඬිගෙන් දාන එක. සෆු මෙදු කෙඬිගෙන් දාන එක. ඒ සෆු ගුළුවමන් අමර කරවෑ මෙති. සෆු ගුළුවම. ඒ සෆු මෙදු කණ්ඩායලම කි හරාංකම. සෆු මෙදු කණ්ඩායලම කි හරාංකම. මිසාලක මීහකු සෆු මෙදු කණ්ඩායලි. medu kandale hetan nugulwa hengin wa kihara kame rasulullah sallallahu alaihi wasallam man wasala saffan wasalahu allah safek gulwa fi miha allah subhanahu wa taala ge rahmata ena gulwa devwane allah subhanahu wa taala rahmen ena gulwa devwane ehenkam miskituge jaga oin halu safhadagen nuwane detamu de terega miskituge jaga oin halu jaga netiya hudda ei dururi halatek jaga ojjiya hudda desafuge medu detamuge meduga safhetun ajaga netiya mi kuni jaga netiya misal hukur duas to hukur duas to miskin onnane fura fehma de tamu de tele gamas sene safu hediyas ekamak miskitu ge jaga ovva safuta mihen hedene tan ovva adaga nuwan e manako foti rasulullah sallallahu alaihi wasallam ආමිහාරු ඒ සුවාල් හුරියා බේ ෆුඩමස් තේන ගන්න මේ වරම් මුහිම් සුවාලෙන් ඒ කුරි සුවාලකී ගේතරේගමි ආයින් එච්චි සීනත කට්ටකා බෙහෙට්ටුම් බොඩති බෝඩෝ එච්චි සල්ලාෆ බෙහෙට්ටුම් ඒ ඉල්මරි මක්රූහ කුරවැෆා කම සබබකී ආයත්ත බාවා ලැබුණි ඒ ගොතන් ආයත්තකා දෙතර කන්තක් කුරා කන්නෝ ඒගේ මක්සොත කියෙන්නෝ ආයත්ත බාවා ලැබුණි ඒති කියවැෆයන් අමලු කුරුමට්ටකා ඒ ආයත්තවගේ මක්සොදකි මිහාරු මි සමානුග මෙන්නනි ඒ ගොත කුරවානුගේ ආයත්ත රීතිකොඩ් ඩිසයින් හදාෆා ෆාර්තහුගේ බෙහෙට්ටු ඒ ෆාර්තක් කියන්නේ මීහුන් යකන්නේ අවල කරන ෆාර්තන් අවල කරන ෆාර්තහුගේ මච්චබ්බාවල වෙච්ච නූනේයි කියේ අස්ලුම ඒකන්ත මිල්මරි මකුර කම කම විදාල ෆන දිනතර කො කුර්ආනුග ආයත්තේ ගොතල්නු ખાસක කුර්ආනුග ආයත්ත දෙම ෆිරින් උලේ කොටරීක බහට්ටාගෙන වාන එයි ආයත්තක අල්ලාහ් සුබ්හාන තාලාගේ ආයත්තක ඉහානයිත්තරුම් එයි ඉහානයිත්තරුම් දෙම ෆිරින් උලේ කොටරියෙක්ගා ඒන ෆාහනනිකම වෙස්සම එවෙසෙච්චනුලා ආයත්තහ කුරිමතිගේ හොර වෙනියේ නෑ දෙමෆිරින්ගේ දෙමෙදුග ඒ කුරවේ කන්තත්ත සේ කුරවනි ඒ ආයත්තන් හුට්ට ෆෙන්න ගොත ඒ ආයත්තකන් ඉහ්තරාම් කෙන්ඩොන් ඒ ඒ ගොතකන්තක් කොග්ගෙන්නුවාන ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉස්ම ෆුලුවා කොම්මෙ එච්චකන් ඉහ්තරාම් කුරුමා එකලාංගේ කලිම ෆුලුතකන් හුරිහා කලිම ෆුලුතන් ඉහ්තරාම් කුරුන් ඒ කොම්මෙ මුස්ලිමෙක්ගේ මච්ච වාජිබයගෙන් වාකම හැම ෆදන් හිඟා ෆදාර මග්මති මිසාරක අල්ලාහගේ ඉස්ම ෆුල ලියෆවා ගාඩෙන් එච්ච ෆෙවනස් නගන් වාජිබුවානේ නා ඒ ඉස්ම ෆුල ඉහ්තරාම් කුරුමට්ටකා දැන් ඒති නත්තාලෙන් උම තිගොත්තක මිසාගේ ගොත කි අන්දාලු නත්තාලු අල්ලාහ් ගේසු ෆුලන් අන්දාලු දෙම්බති ෆෙනුක තෙරයක් ගිරවාලු නත්තාලෙන් ජේනියති ඉල්ලාලාගේ මිස්තහුන්ගේ ෆාතිලෙන් ඉරේ ගොත බාට්ටාගෙනවා කිහාවල මෙත මුස්ලිමුනේ කියා මේ හුන් යති මගුතම් මතීගේ හිඟාරබ ෆෙනේ වරග්ගිනෙන් ෆෙනේ එබහම අල්ලාහ් ගේසු ෆුලන් ලියෆාවා කරදාස්ත මීහුන් අරා ඒගේ මතින් එහිඟන එකමකු මුස්ලිමුන් එකමකු මුස්ලිමුන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ එවස් ඉස්ම ෆුලක එකලාගේ ගදරෙන් නුකුරේ අල්ලාහ කරන වමහා කදරුල්ලාහ හක්ක කදරු එමි අල්ලාහ කදර කරුන හක්ක වේගම බාගතු කදර නුකුරේ අගිගතුව ඒගොතක් කදර කොග්ගෙන් අල්ලාහ සුවර්ගෙ දෙවපාන ආ ඒ මස්සලෙන් නෝ ඒ ඛතිමති ලප්පාෆ යති ඒක මස්සලෙන් නේ හතිමු ලප්පාෆ වෙච්චම සක මේසමති හතිමු ලප්පාෆ හුළුවාෆ බාවවා ගන්නවාන හතිමු ලප්පාෆ බාවන් ජේන හතිමු ලප්පාෆ බේවීම ඒක වෙස් මස්සලෙන් ආරංගලෙන්නු හරකොක්ගෙන්නු ආනේ ඒ දුවා දස් කුරේ අමිල්ල දස් කොක්ගෙන් එකන් කුරේ අර දස් කුරේ මිහාර දෙම ෆිරින්ගේ දෙම දුක කුරේ වේදුවා අවශ්‍ය බයි කමකු එයි එද්දන් කුරම් ෆෙරමුග කුරින් ඒ දුවා කුරන් ජේන කුරම් ෆෙරමුග කුරින් දුවා කුරන් ජේන අද නිදන් ඔරොන් නයි රොසේ බහරි දුවා තක් කිය මිසාරක ඒ දුවා තව එඳාති මයාගේ මෙහෙන් ලිය ෆබෙට්ටුන් ඒ ගෝස් කමේ ඒ ෆෙන්නගොත වාගේ තිමාමීහාගේ අවර ඒ ආයත්තක ෆෙන්නගොත බාට්ටගෙනවා ඒ අදබ අදබවා ඛිලාෆ මුලින් ගේම් බේරුග ආ ගේම් බේරුග අංහනුනක ගේම් බේර දාරක හොඳෙන්නු ලෙවේන ඒ මනා කුරවවා හරාන් කුරවවා එකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එද්දවක අංහනකු හොඳලයාගෙන් මකමතින් දනකු හදීස් වල ඉන්නහා ආහිරා රසූලුල්ලාහි හදීස් වල ඒ ජිනේ කුරාන් වෙනකේ වාකේ ජිනේයා හම හම කුරවිය කරේ ෆානවා ei kitam mihun halak wagen daane nak kitam mihun ge hi tagayyar wagen daane miha ge sababun ena idan mi ros dawa sentu lagen eh, wannita jassam wannita lavvo misalak kitab firhinun ge hillam balane ena isabu kitab firhinun ge eh, emme tagwar mihage hivvese bahala ko langhenage saraswadi sulu kurawani emme tagwar emme buddhiveri mihave salak firhinave se bahalak wagen te anghenage sababu ehemve anghinun allah subhanahu wa taala narakaya ge megina kuravi giyame duhuga e mihunnan eggotaga suddayennum beeranni kunaruke ena sunnevvegen ve firmiha kurmatiga humadulun ei sunnaten an emiya firmiha ettaka mi rostovun gaaga huandulun firmiha kurmatiga huanduluma ki sunnaten an hennaaya mustahabbukame ekamako beeranni kunairu huandulage mistakunna vastuwa waran huandulage nukutuma ki harankame ಆ ಸಯ್ಯಿದ್ನಾ ಮಿಸಾಲಕ ಹರಮ ನಮಾದುಗ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಅಮರು ಕುರವೆ ಇತನೆಗ್ಗ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಸಲಾವಾತ್ ಕಿಯುವುಮ ಅಮರು ಕುರವೆ ಫವಾ ಎವ್ವಸ್ತನೆಗ್ಗ ಸಯ್ಯಿದ್ನಾ ಲಾಗೆನ್ನು ಕಿಯೇನೆ එතන්ත හරමං සයිදුනා නුලා කියන්ජේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතනෙග්ග එකලේක ෆානක මච්ච සොලවා කියවන් අමර කරවා ෆවා කොම්මෙ තනෙග්ග සොලවාන් අලගොන් මං කියන්ජේනි එකලේක ෆානක සොලවා කියවන් අංගාෆා ගොත ඒ ඉබ්‍රාහිම සොලවා සයිදුනා නුලා ශක්ක වෙන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සයිදුනා සාහිබා එහෙන්නු ආරම්භක සාවකම කලිෆාන් වනේ කලිෆාන් දුනියේගේ කලිෆාන් එනන් දිනුම් මනා කරවා සබබකි එයි සිද්දු මිහර අරබි බහුගේ අරබි ශරයි කවායිත් තහුගේ තෙරේක බෙන්දේ කවායිදෙන් යම් කියන්නේ සිද්දු සරියා සිද්දු සරියා ඒක මානේ කි නුබෑකමක වාසිලුවා නෙහෙන් හීවා මුද්දකම මනා කරමු මුද්දකම එකමක ඒගේ සබබුන් එබ හීවේ මීගේ සබබුන් නුබෑකමක වාසිලු වේදානේ එහෙන් වෙජ්ජා ඒ හුද්දකන්ත හරාම් වෙගෙන් වාන මනාවු මිසාරකම් මි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සයිය්යිදුනා කියුම කී හුද්දකම එකමකු ඒ එකලිෆානුගේ ජමානුග එකන්ත එකලිෆාන මනා කුරවි ඒගේ ජරියම් එකලිෆාන මති කුරමුන් කුරමුන් කුරමුන් ගොස් ඊසාගේ ෆාන දෙතර කන්ත කුරවුණු ගොත කන්ත වේදාන ඇතිව එයි නසවරාන් ඊසාගේ ෆාන මති කුරමුන් කුරමුන් කුරමුන් ගොස් එන්ෆාන් ඉලාහුගේ දර්ජ වෙස්තිනි එහෙම රසූලුල්ලාහ සම හදීස් වල කරවනි ලා තුතුරුනි කමා අතරතින් නසාර බන මරියම් තියබෑ මීහුන් තිමන් කලේග ෆාන මායික්කොන් හිතුමුගා තිමන් කලේ ෆාන ඉහ්තිරාම් කුරුමුගා හද්දු ෆානලාගේ නුදාරේ ඊසාගේ ෆාන දේතරේග නසෝරන් හද්දු ෆානලා දියතද තිමන් කලේ ෆාන තියබෑ මීහුන් කියාරේ අබ්දුල්ලාහි ව රසූලුහු අල්ලාහගේ අලා අදිය කලංගේ රසූල එහෙන් කියාශ කොම්මියක සයිදුනා ඒ ශක්කෙවෙන්නේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කාරමක සයිදුනා එකමක එකලේග ෆානගේ දුනිය කලේ ෆාන වනේ අස්හාබය කලන මනා කරවවා සයිදුනා කියුම් එජ සයිදනා කිමු එකලිෆාන තවාදෝ වෙරිකන් එයි තවාදෝ වෙරිකන් කලිෆානුගේ දැන් එකලේගේ ෆාන එහෙම්වීම එකලේගේ ෆාන එතනෙග්ග එකලේෆාන වෙච්ච සලවා කිව්ව අංගාහවතන් තනුග සයිදනා කියාගෙන මසල් කත්තහියාතුග ෆහුවත් තහියාතුග සයිදනා කියාගෙන නුවාන අල්ලාහම සල්ලි අලා මුහම්මදන් කියන්නේ එහෙනම් මසල් ඛුතුබාතහුග අලගොනම් මිකියා ඛුතුබාතහුග යාමිතාංග මිසාලක අහම්දු සලවා කියවා අයරු මසෙන සයිදනා කියස් اللهم صل وسلم على سيدنا وحبيبنا وقدوتنا قسم هنگوس بار صفتك كيدان سيدنا هرمگ صاحبا وحبيبنا هرمگ املو بيوا فرا وقدوتنا هرمگ نمونا میگوتا گوس كيدان بار چي بار كي مسن ايگوتا صلوات هن تنتا مه عمل مكيا صلوات ندو اه سكوري كوري කුරුසයිද කුරාන ආ මම මොමන් ජිහෙන රකෝ කුරාන ඉමාම් මිහන් හඳාන් කොද්දෙන් ජිහෙන එම්මෙ ෆරතම ඒ ඉමාමේ එර රකෝ මදුන්නේ නැති කුරි කුරි සාෆු ගති බෑමි ඉමාම් මිහායේ එර රකෝ මදුන්නේ නැති කුරි දැන් ඉමාම් මිහා මිසක යකින් කුරුමට්ටක බය මම මොමුන් ගාතු වහන තේ දැන් හේ නැයි බුණනි දැන් තේ දෙකේ ගිනමි හම්බුන ෆියා තේ දුව ඉමාම් මිහා නෙක්ක එර රකෝ කුරාන ජමාතුගා ama maamuma imamiha ke fahatun erakwe qurani koffa den salam difa nota salam denu kurin kursayda qurani de sajida e rasulullah sallallahu alaihi wasallam edduha ku derakwe kurunu mitanga kiya difa kanne gonnani derakwe karifana kuruni derakwe mendurna madu nota asurna madu ke derakwe kurawwa fe karifani ku dagen fimis kitu evves be fula kannu kurunu ecche ke sidalwa den rasulullah sallallahu alaihi wasallam de ke birum abubakar umar wasinne den zuljaden kiya be kala kodako ලදු කුඩ බේකලේ එයි එකලිෆාන එහෙම වෙන්ත එකලිෆාන මි කරුණි මිත්‍ය බොඩති අස්ථාපන් තිබ්බවනිකෝ එකලිෆාන වඩා මිදන අල්ලාහ් රසූලාය නමාදු කුරුවිතෝය නුවත කලිෆානු හඳම ෆලු නැතුනිතෝය නමාදු වාහක මිහ රසූලුල්ලාහ සම කුරවීම අස්ථාපක නුහි කුරවෆාන තමතින් නමාදු කුරු කොල්ලේ වුණියේ සයක ෆන්සස් නමාද තමයි මෙෆර තමයි මුස්ලිමුන්න අල්ලාහ් දෙවි ෆන්සස් නමාද කුරු කුරම කුර කුරම ගොස්තා ෆස් නමාදන් හෙදුනි ඒ අල්ලාහ් කුරවි ෆස් නමාද තියෝති එකමක ෆන්සස් නමාදක සවාබේ fas namaz ummata devvi fansas namaz ga sawab egota ekalifan mihi kurin ekalifan suwal kurani zulyadain mi suwal kurawani namaz kurwi toye nuwata kalifan hadama fulun neti wadagen nei toye Allah Rasulullah idalwani hadis ful kurawwi tem kalifan hadama fulun nuwes nete adi namaz kurawwas nuwe අනෙක් කාසුල් යදෙන එහෙම විදාලේ මා රසූලුල්ලාහ සමය සවකර රාමර රාමි දන්නේ තෙදෙන් හේසුල් යදෙන විදාලවනේ තෙදෙන් හේ දැන් නෙයි අව කුරගේ ෆානා මරගේ ෆානා දැන් ආදේහ අල්ලාහ් රසූලා දෙරක්වතේ කුරවුන්නේ දැන් එකලේ ෆානා අලුන් අලුන් දෙරක්වයි කුරවි හතරක නමාද අලුන් කුරවි කියනවා අලුන් දෙරක්වයි කුරවි කුරවාක කුසයිද කුරවි එමෙගෙන් ගෙච්චකි නමාදුන් බයෙන් උනි වෙජ්ජා ඒ බෑ ෆුරි හැම කුරංජි හේනි එහෙනු මිසාලක උරිහායම්ෙන් ගියක් ගොස් ඒ තස් සකරාතෙක් ගන ඒ තස් ෆහකුන් හඳාම් වෙජ්ජා දෙන්න ගනි නමාදු හම එක්ක වකින් කුරුන් හඳාම් වෙච්චි ඒක ෆහුන් හඳාම් වෙච්චි ආ ආ ඉක්තිදාගේ නමාද කුරාන සුන්නෙන් නමාද කුරා මිහාගේ ෆාතුග ෆර්දු නමාද කුරා මිහා ඉක්තිදා වේවෙන හැම එකත සුන් ෆර්දු නමාද කුරා මිහාගේ ෆාතුග සුන්නෙන් නමාද කුරා මිහාක ඉක්තිදා වේ අසුර නමාද කුරන් හුන්න මිහා මෙන්දුර නමාද මෙන්දුර නමාදුග ඉක්තිදා වේ විදාන රක්වයිත්තන් එවරියා මිසාලක දතුරක් වෑ මිහෙන් ඒන මිහුරි මෙන්දුර නමාද නුකෝ මෙහන් දතුරු වෙරියන් හුද්දතා මෙන්දුර නමාද ලස්කොල්ලුන් අසුර නමාද වගත දතුරු වෙරියා ඒ ජමෝ කුරමට්ටකා දතුරරිය එන රහංගාර මෙත් එන මිහුරි මෙන්දුර නමාද නුකුරවි එන මිස්කිතං අර ජමා මෙත් අසුර නමාද එන මෙන්දුර නමාද නියක් ගණකෙන් අසුර නමාදක ජමාතක නමාද කරන්නේ හුද්ද මස්සලෙන්නේ මුආද් ගෆාන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ ෆයිප් පොලග මුආද් බුන ජබල් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆයිප් පොලග ජමාතුක ඉෂා නමාද කුරවවනි ඉෂා නමාද කුරවවාගෙන් කලිෆානුගේ අවරහක් ගොස් අවරහුමි හුන්න නැක එනමාද ඉෂා නමාද කොද්දෙවනි එකලේගේ ෆානුගේ සුන්නතේ ගාමුගේ මිස්තහුන්ගේ ෆර්දු ඒ ෆර්දු එන් නමාදු දෙෆහරක් වෙද්දවා කුණු කරවෙනේ හරාම් කම මෙන්දුර නමාදු දුවාල කුදේ ෆහර කුණු කරවෙනේ එවස් මීහක එෆාර කරවෙන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆහයි පුලක මාදුක ෆාන කරවණි ෆර්දු නමාදු ෆර්දු ඉෂා නමාදු ගාමුග මිස්තකුන්න ඉමාම් වේ කොද්දෙවණි හතර රක්වයි එකලේක ෆාන ඒ සුන්නතේ ගාමුග මිස්තකුන්න ෆර්දු ඉෂා නමාදු එමෙ සුන්නෙන් නමාදු කරා මීහාගේ ෆහතුගා ෆර්දු නමාද ඉක්තිදා වේ වෙන එවස් මස්සලෙන්නේ බිදුවෙන් රසූලුල්ලාහ හදේ කුල්ලු බිදුවතින් දොලා හුරි හා බිදුවේ වණි නරක මග්ෆරතුම ගතරේ ගයි වා කුල්ලු දොලාලතින් ෆින්නාර අදි කොම්මෙ මග්ෆරතුම වණි නරකය ගයි දැන් කියන්නේ බිදුවේ රංගලවාන දැන් හේව බිදුවේ බිදුව හේව කුරාමි හොන් එබහරි බයෙන් නසතක් ගැන සකන නසතකම් බය ආ ඒති ඒ වර තෆ්සීලි වාහකේ මිතංකොල දිගුවස් වාන වාහක එහෙන් වීම පයිබ් බේෆුලුන් අනේ මේ ನೆಟುಗ ಇನ್ನಾನೆ ಕುಲ್ಲು ಬಿದುಅತಿನ್ ದಲಾಲ ಕಿಯಾ ಫೋತೆ ಕುಲ್ಲು ಬಿದುಅತಿನ್ ದಲಾಲ ಎ ಎ ಎನಂ ಕಿಯಾ ಫೋತೆನ್ ಇನ್ನಾನ್ ನೆಟುಗ ಐ ಮಿ ದೀನಿ ನ್ಯೂಸ್ ಡಾಟ್ ಕಾಮ್ ಗ ಅದಿ ರಾಜ್ಯ ಇಸ್ಲಾಂ ಡಾಟ್ ಕಾಮ್ ಗ ಮಿದ್ದೆ ಸೈಟುಗ ಸುಳೆನೆ ದೆ ಫೋಯ್ ಎ ಫೋಯ್ ಕ್ಯೂ ವ್ಯಾಲ್ ದೆ ಫೋಯ್ ಎರಂ ಬಿದುವ ಕಿ ಕೊಂಗ ಚೆಕ್ಕಂ ಹಮ ಎಹಾ ತಫ್ಸೀಲ್ ಕೋಂಗೆ ಎಮಿ ಹಕ ಬಿದುವ ಕಿ ಕೊಂಗ ಚೆಕ್ಕಂ ದೀನುಗ ಹೆದೆ ಮಿತಾಂಗ ವರತ್ ತಫ್ಸೀಲ್ ಬೋಡೋ ಎಚ್ಚೆ ಮಿ ಬಿದುವ ಮಿ ಹೇಕುರಾ ಮಿ ಹುನ್ನ ರದ್ದಾ ಮಿ ಹುರಿಹಾ ಎಚ್ಚೆ waraddigu wagute daanami bayan kuran ehemvima ehaddigu wagute ms wala duvaran kamennai ami har waragina tafahatun em furtama innegi ah ಆ ನಮಾದು ಗಸ್ತುಗ ಅಳಾಫಿ ಮಿಹಾಯ ಕಿಯೈ ದೀನುಂ ಬೇರುವಾಮಿ දීනුන් එනයි බේරු ඒ හිසාබ ගස්තුව ආ දතුරෙක්ග හුට්ටකස අනෙද්දුවා කන්නවාදෙල්ල හෙන්න කුරවෑන මෙහර දතුරුගේ උලේර නමාදු ලස් කුරවෑන මිසාලක මෙන්දුරු නමාදු ලස් කුරවිදානේ අසුරු නමාද එහෙජ මෙහර සුවාල කුරි කුජ්ජා අඩෝ හංජේන මේ ජවාබ දතුරුග මිහර මෙන්දුරු නමාදු දතුරු වෙරියාන් හුද්දවෙගෙන් වනි එම්මේ ලස් කුරුන් ಇರು ಒಸ್ಸುಮುಗೆ ಹಿಂದುಕೊಳೆಕ್ ಕುರಿಯಂ ಎಮ್ಮೆ ಲಸ್ಕುರವೇನ್ ದತುರುವೆರಿಯ ಇರು ಒಸ್ಸುಮುಗೆ ಹಿಂದುಕೊಳೆಕ್ ಕುರಿಯ ಮೆಂದುರ್ ನಮಾದ ಲಸ್ಕುರವೇನ್ ಏಯ್ ಅಸುರ್ ನಮಾದ ಮೆಂದುರ್ ನಮಾದ ದಿನಮಾದ ಎಕ್ಕೊಂ ಎನ ಕುರಾನಿ ಹಮ ಎಗೊತ ಮಗುರುವಿ ನಮಾದ ಎನ ಲಸ್ಕುರವೇನೆ ಫತಿಸ್ವಗುತಾ ಹಮ ಫತಿಸ್ ಫಜುರು ಸಾದಿವುಗೆ ಅಲಿಕಂ ಫಾಳೋಮುಗೆ ಕುರಿಯ ದತುರುವೆರಿಯ ಮಗುರುವಿ ನಮಾದ ಲಸ್ಕುರವೇನ್ ಏರುಂ ಎನ ಮಗುರು ನಮಾದ ಕುರಾನಿ ಇಶಾ ನಮಾದ ದಿನಮಾದ ಎಕ್ಕೋ අනෙද්දුහ කළා හෙන්න කරේ නැවෙස් නමාද ඒ හුද්දකමෙන් නො මුලින්ම නාකමෙන් ආ මෙයාද කුඩ කුදී ගොඩක් හොඳින් ඇදුව හැද්දෝ මෙයාත් ආ ලයතුල් කදරියේ අලාමයිත්තක කී එරේ කුඩ කුඩක වාර වෙහෙන එරේ කුඩ කුඩක වාර වෙහෙන එරේ කුත්තා ගවාඩ නිවෙන දැන් රාජ්‍ය කී කුත්තා වල වෙස්තනෙන්නු දැන් රාජ්‍ය කනුව සිවෙන හෙන රේයක් වස් කුත්තා ගවාඩ දේරු ගාමක් ගමිසාරක් කුත්තා ගවා අඩ මිසා කාලෝන පාකිස්තාන කොළොන ඉරු ඒ හිසාබුණ වළංගුණු යුනිවර්සිටි කෑරි අමර ඒකට දැන් කුත්තාග වාඩි වෙන හැම ඉන්තිහාය උඹවර මුලි කෑරි ගොන්න කුත්තාත එර්රියල් ගොණුන් හැම විස්නාගෙන් තිබින් කුත්තා හැම නුගවා එම්මෙ කුත්තාග වාඩි සෙම ඒ තේ විසන විලේරේක හඳාම්වනි ඒ තේ විසන විලේරේක කුත්තාග වාඩන්නේ කොම්මක සේරහ කුත්තාග වාඩන්නේ දැන් ඒ දුවහුගේ ඉරු අරා ඉරුගේ දෝදින හුන්නාන ඉරුගේ දෝදි නුන්නාන ඒ එක ඉතින් අදාම ඉනිබයාමේ ලයිලතුල් කද්රි විලේර ආ এই মানে মোশে মোশেং হ্যাঁ খার কাউস কাউস কিয়ানি কাউসাইনি দেমু দেমু দেমুশেং হ্যাঁ কাবা কাউসাইনি আও আদনান ওয়া তাইফরান্স কারবিয়ে এই জিবরিল আল্লাহ নো ඒයි රාජ්‍යයේ මිහුන්ගේ මුලින් මුලින් ෆාසිදු අකීදාන් අල්ලාහ රසූලුල්ලාහ සල්ලල්ලාහු කෑරි වඩාගතේ මුරන්වත එවර දෙමුන්වත එවර කෑරි ඒ ෆුරතම කීති කුර්ආනුගේ එවාහකන් එවාහකතවක මෙති ජිබ්‍රීල්ගේ ෆානුගේ වාහක නජම සූරතුග එවාහක උඩ කොප්පලාලා ආ මඩ කොල්ලච්ච আল্লাহ সুবহানাহু তাআলা ওয়াহি করবানি in huwa illa allamahu shadidul quwa allah e gurwan rasulullah sallallahu alaihi wasallam unganna devvi shadidul quwa warugada baharugada bekaleke jibril alayhi salam zumirratin fastawa ei baregge warugada baregge veri bekaleke den ekalefano සීදා වෙලෙව්විය ජිබ්‍රීල් আলাইහිස්සලාම් සීදා වෙලෙව්විය වහුව බිල් උෆුකිල් අලා ඒ මුලි උදරේ හුගය ඒ හැම සිෆාග රසූලුල්ලාහ සල්ලල්ලාහු දක්කාලේ මුලි උදරේ හුග සීදා වෙලෙව්විය ඔහ සුම්ම දනා ෆතදල්ලා දැන් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම කෑරිය වඩාගත්තේ දෙම්වස් කෑරිය වඩාගත්තේ ෆකාන කාබ කවුසයිනි අව අදනා එකලෙෆන එකලෙෆන කෑරිය වඩාගත්තේ දෙමුන් වත එව්ර කෑරි කෑරිය මෙර කුරීගේ ජිබ්‍රීල් আলাইහිස්සලාම් වදෙන් මෙදක් කියවන්නම් රසූල් අල්ලාහ කෑරි වාහකේ හුරියබ්ස් ජිබ්‍රීල්ගේ ෆානුක වාහක අනේ ෆහතබ්ස් ජිබ්‍රීල් අලයිහිස්සලාම්ගේ වාහක එයි රාජිහ කවලකි එයි අල්ලාහ් සුබ්හානහු වතාලා කනු රසූලුල්ලාහ් සල්ලල්ලාහු කෑරි වඩාගති ජිබ්‍රීල් අලයිහිස්සලාම් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම යා කෑරි වඩාගති ජිබ්‍රීල් අලයිහිස්සලාම් එහා හිසාබ කෑරි වඩා ගන්නවා රසූලුල්ලාහ් සම හේෆුළු නැතිකම් වෙට්ටිච්ච ඒ ජිබ්‍රීල් අලයිහිස්සලාම් හමසිෆාග කෑරි වඩාගති ෆියෆුළු තස් ෆතුරාලබ්බන් කරේෆාන ඔන්නවි හසතේක ෆියෆුළු මූලි උදාරස් ෆුරේෆානි එකදේෆානි ආ <laughs> ඔහො මිහාරු ඒකාන්තත්තහකි එයි සමා බදලුවෙන් අන්නවර කන්න තරග්ගියයි මිහාරු වසීලෙත්ත නුවත දීනුගේ දවවත් දිනුගේ වසීලෙත්තන් ආවම කිය බිදවෙන්නු වසීලෙත්තන් ආවම කි බිදවෙන්නු එකමකු ඒ වසීලෙත්ත බදලු කොල්ලමකි මිසක වසීලෙත්ත බදලු කොල්ලම මිපුණා එච්චකි රසූලුල්ලාහ සම දෙව්වි ගොයින් නූංගතක එදවවතු එහෙන් එච්චකන් එහෙම් වත්තරකක් දිනු මනා මෙහරු ඉන්ටර්නෙට් උන් වෙස් එක ලේක ෆාන දෙවි දවවත් මේ ෆෝර් කොත් දෙනි ෆෝර් කොත් දිනු ඒ වසීලෙ මෙවනි තරක් ගියේෆා ඒ අල්ලාහගේ නියමතෙන් එයි එහෙන්නු අල්ලාහගේ නියමත මෙහරු කුරී සමානු එකන්තත්ත ෆෝර් වෙ ෆමිවනි මොජිසාතක මිසාලක ඉබ්‍රාහීම আলাইহিসসালাম අල්ලාහ වේ කරවි ගෙෆුළු බිනා කොන් නිමුණු වකුතු වාස්දින් බින්නාසි ෆිල් හජ් වාজিন ফিন্নাসি বিল হজ নওতা වාজিন বিন্নাসি ফিল হজ তাইনি আর হাদা වාজিন বিন্নাসি ফিল হজ ඔහො වාজিন ফিন্নাসি বিল হজ එහෙන් කන්නේ ගෙන වාজিন ফিন্নাসি বিল হজ කලේගේ ෆානු මිස්තකුන්නම් හජ්ජුගේ ඉලාන කරවවාශ එතා කුණ එකක් ඔය මක්කාගේ එකක් වස්නේ ඉබ්‍රාහීම් ෆානු ෆර්බද මච්චන් අර අල්ලාහ් මෙවහි කරවන්නේ කලේෆානු ඉබ්ලාන කරවාර ඉබ්‍රාහිම් ෆානු සෙන්නයි කුරියක් වෙස් පහතක් වෙස් මච්චක් වෙස් තිරියක් වෙස් එවස් මිහක් හොරි කියනවනේ කාකන් ඇති මං කලේෆානු ගෝවාලවාන් අල්ලාහ් කරවන කලේෆාන් ෆරවද මච්චන් අර ගෝවාලවාෂේ ඉව්වාදිනුන් ඇයි තිමං අල්ලාහ් කමක අබු කුබේස් ෆරවද මච්ච අරාෆා ගෝවාලවාර දැන් ඉබ්‍රාහිම් ෆානු ගෝවාලවි ෆරවද මච්චන් අර හජ්ජුගේ ඉලාන කරුන් රසූලුල්ලාහ් හදීස් රුකරවනි එකලේෆානුගේ එයාට බණ්ඩ මම්මගේ බණ්ඩු ගවා දරිෆුලවස් එහියේ කඬු ගවා හුරිහා මස්මහාම හිවස් එහියේ මුළි දුනිය ගවා හුරිහා මෙන් එහියේ කලිෆානුගා නම් මොබයිල් කවුර මා මොළ වෙච්චිතා එහෙම මා මිහාර දින් මොබයිල් මෙති මිහාර ඒ zamanuge se bhartai for kod dinun eba feneta eba fahun e wasiletan annanaka migen isharak kureba fahun e wasiletan for kod dinumuge තරක්ගිව සල්ලාහු ලබ්වානකන් ඒ දලීල් තකුන් එබ එගේ ඉෂාරයි වේබ එහෙම මේ බිදුවෙන් නුයි කියේ බිදුවෙන් නු ඒ දුනියවි කන්ත දැන් දුනියවි කන්ත තව ගනයිත් ආ බිදුවෙන් හෙන්නු දීනිකමක වද්දාෆිය ඒවානි බිදුවයක දීනිකමක ආකම වද්දාෆිය ආ මිහාරු දැන් ෆහු සවාල් මති තංකොල හරදනා සවාලේ ආ ආ හෙන්දුලන්න කොල්ලේ මනාකම මොලින් මනාකමෙන් ඇයි ඒ ගොත්ත කලේ උලේන ගොත්තන් උලෙන් දු කොල්ලේ දු දු කොල්ලා ෆැති කලේ උලේන ගොත්තකන් උලේශ ඒ මොලින් නොබෑ ඒ වරි කුරුම් පද කමෙන් ඒ නිසා කියනක හිතුක වරිය වෙච්ච වරිවාන හිතුක වරිය වෙච්චියා එබහුම් වරිවාන ආ මිහාර අංහෙම් මීහා ගේතරේගේ ෆිරිහිනුම් ගේතරේගේ ෆිරිහිනුම් ඒ ගේතරේගේ අංහිනුම් බේනුම් ගොත්තකන් උළු උලේ උලේ උළුමර රුහිගෙන් තිබෙජ්ජියා ගේතරේ ෆිරිහිනුම් එමිහුන්න කි දය්යුසුන්නේ හදිසු කරන විසලලා දය්යුසුන්නේ එමිහුන්න වරන්නු බෑබයෙන් එමිහුන්න කි ගේතරේගේ අංහිනුම් බේනුම් ගොත්තකන් උලේ උලේ උළුමර රුහිගෙන් තිබේ එමිහුන්න කි එමිහුන් ඉලේ ෆිරිහිනුන්නකන් උලේ උළුමර රුහිගෙන් තිබේ එමිහුන්න කි දය්යුසුන්නේ හදිසු කරවන්නේ එයා ෆිරිමිහස් වන්න දය්යුසකන් එනා අබිමිහා beenun gotakan ulen du kollaafiya ehennen du du dulennu kollena abi mihan wati qur'an ka allah ikrabani waqarna fi buyutikunna geega qarar wegen tibere geega muhimmu beenu mejje higen menu yena ka berkas gen berkas nun ko නහු වර හිතන් එරියක සරියන්නවා වර හිතන් අරන් වරියන්නවා මිහර වරිමියත් යම සීදා ඒ ලෆ්සු බුනෆියා ඒ වරිහම මජලබුඤ්ඤස් kariti bari ko fe majalab bunyas mehar rasulullah hadis furqan salasatun jidduhunna jiddun wa hazluhunna jiddun tin kamevve ege hagigev sagigateke ege majala majalab bunyas hagigateke hagigev sagigateke majalab bunyas hagigateke tin kame ekkama ki ei talaq ei wari wari ami mi hadima majalakab bunyas kariti bari ko fe wariwan majalakab bunyas wariwan eje මිතා කොම්මස් රහෙග්ගා අනේ ගාධිකාරය දිහා පුඤ්ඤවරියන් වානේ ගාධිකාස දිහා පුඤ්ඤවරියන් වානේ එයි මිදියාහරු මේක දෙයාහරු කුරෙන් අලගොඬා සුවාලේ ෆෝනකම් කුජ්ජකු මේ කොමසරට ගහඳාන්නේ රරේ එරහුක මීහක් වේ ගොත්ත අපි මිහාදිම මික මිහෙම් පුනේ වුණි පුනේ විගෙන් මේ කෝට දියා පුඤ්ඤවරියන් වාන හැම රංගලේ කැලේ මේක ආවේ මේ කිහා වර්ගත ගාදී අල්ලාහ්ගේ රසූලයා මේ කුරන්නේ තොලාගේ කලිමාවක කලිති වරිකොෆය මිහන් සොරීහ කොබ්බුනේ ෆියා මජල පුඤ්ඤස් වරිවාන මජල පුඤ්ඤස් වරිවාන එහෙම අපි මෙහාට මජල වෙස්මුණ ගන්නවාන මජල වෙස්මුණ ගන්නවාන හරි කොෆේ තියෙන වරිවාන ඔහුනුවාන ඔ මිහාරු ෂර්තු කොෆිය වරිවාන කලේ කෝටක් ගොස් කෝටුක දොරුම් වදජ්ජා හිරි වරි කොෆේ ඒරුගේ ෂර්තු කෝටුක දොරුම් එනවන්නේ රවරිවාන කලේ මිවෙන ගියක වදජ්ජා කරි තිරි වරි කොෆේ ඒ ගෙවන්නේ රෙනවරවාන ඒ ෂර්තු ෂර්තු කුරුන් එක තොලාගුගේ වාගේ වරීගේ ෂර්තු කුරුන් ඒ ෂර්තු කොෆියාන්න මෙර තොලාගුගේ වරීගේ මෙන්නනි ඒගේ සොරීහ ලෆ්සුතහක කිනායාගේ ලෆ්සුතහක ඉෂාරාගේ ලෆ්සුතහක සොරීහ ලෆ්සුත දිවෙහින් සොරීහ ලෆ්සයි කලේ තිහිරි වාරි කොෆේ ආහාරෙන් කලේ වාරි කොෆීමේ මි මි ලෆ්සු මි සොරීහකෝ දැන් උරි කිනායාගේ සොරීහක බුණ වෙජ්ජියා ඒ නියතකන් නොබෙලේන එන හිරි වාරි වේසා එන නියතුගමි වේවි තෙමන වරියන් නොකරම හැම්මන වරියන් වරිවාන දැන් උරි කිනායක රසවා කලේ කලේ ගියක මිහුම් කාරිය දැන් ධාරම කියන්නේ කොමයි ඒ කිනායක රස ඒකෙන් බලන් ජනේ නගේ හිත එනගේ හිතුග වරිකුරුන් නියක් ගන්න ෆොවිජ්ජ වරිවාන වරිකුරුන් නියක් ගන්න ෆොවිජ්ජ වරිවාන ආ රුජුව කුරාක ෂර්තෙන් නුන් හකින් හුරමෙන් ඒ දෙකම කු මිතාංග රුජුව කුරන් ජීහනශේ හකින් හුන්නා දිවි රාජ්‍යයේ يعني رجوع قرار هكين ننجي هنا ඒ හේලුම් තෙරි හේලුම් තෙරිකන් නෙද්දි රාජ්‍යක හැමීමා වරක් උඩ හේලුම් තෙරිකන් දීනි ගොතුම් එහෙම් වීම හැකිවරින් හුන්නංජි හේන දිවි රාජ්‍යක රජුව කුරාර අදි කාවෙනි වෙස් නොකොද්දෙවෙන දිවි රාජ්‍යක ගාවින්න මෙනුවි මිතාංග නොකොද්දෙවෙන එකමක ශරීරී ගොතුම් බප්ප මිහා වෙස් කොද්දෙවෙන දරිෆුලෝ කාන බප්ප මිහා දෙහි කිවරින් බෑති බෑති මනගේ දරිෆුලෝ කාවෙනි කලියක් කොද්දී ෆීමේ එන එබ්බස් වීමවති මඩ කොල්ල එහතන් ගොලේ ඒරුන් එති අනේ කාවෙනි වෙෆා එකමකු මිතාංග එගොතක් කාවෙනි කුරුමුග හොද්දන් සාක දිව්‍යමි උලනි හොස් නොදන්න මි හොමි ගින මි හොම් කාවෙනිස් මි කුරණි කාවෙනි කුරුම් ශරියතුග ඔන්නාතිව හරාංකම ෆොරෝමට්ටක බයෙන් මි හොම බලිවෙයිනි මයි බකාවෙනි කුර හරාංකාවෙන් යන් ඒ කාවෙනි කොක් ගන්නවා නොවිහණිය කාවෙන් යන කුරණ බලිවෙයින් දෙජ්ජ එකම් ෆොරෝමට්ටක කාවෙනි කිතම් මි හොම් හිතම් මි හො කාවෙනි ගොත සොහාවෙ ගන්නවා එන්නනි එහෙම වෙන්ගේ ත මිතාංග මි අල්ලාහ බිරන්නේ කාවෙනිස් කොල්ලනි ඔන්නාතිව රවාජෙක්ගේ ගොතුන් එහෙම ඒගොතන් හුද්දදී ෆියා හුස් ජිනේතම් මිතාග හිඟමුන් දානි හැම දෙමීහුන් ගොස් කාහන කොල්ලා එහෙම ඒ කාරකන් දත්තම් මනා කුරවේන තනුගේ මස්ලහතක් බලෑව හැම ඒගොත රුජුව කුරවේන අබි මීහා දැන් දිවි රාජ්‍යක මෙන්නනි වරන් එහෙන් කාහර ගොත අමි මීහා රුජුව වරියකුම් වරිකොෆියා අමි මීහා ඒ ගේම් ෆිරි මීහා ගෙන් නිකුමකන් ගොස් කෙන්නවාන මනාකමෙන් ඒ ಫಿರಿಮಿಹಾ ಗೆಂಗ ಮಿಹಾ ನಿಕಮ ಗೆಂದಿಯು ಅದಿ ಅಬಿ ಮಿಹಾ ಯಕಿ ಎವಗುತು ಹಮ ಫಿರಿಮಿಹಾ ಗೆ ಕುರಿಮತಿ ಗೆನ ಬುರುಗಾ ನಾಳೆ ಒಳವೆನ ಜೀನೆತ್ತಿರಿ ವಂಜಿ ಜಿಹೇನ ಗಿನ ಗಿನ ಗೆ ಹಮ ಸುನ್ನತೆ ಸಬಬ ಕಿಯನಗೆ ಹಿತಂ ಆನಕ್ಕ ಅಬಿ ಮಿಹಾ ರುಜುವ ಕುರುಮುಗೆ ಹಿಯಾಲ್ ವದದಾನ ಎ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ತಾ ಅಬದು ಸೆದಿ ಒಡಿ ಗನ್ನ ನಿಕಂ ಇಸ್ಲಾಮ ದೇಮ ಫಿರಿಂಗೆ ದೇಮ ತುಗ ಅಲುಂ ಅಂಬುರಾ ಮಿಹಾ ಹಿಮಿಯ ಕಾಯಿನು ಮೆನ್ನು ಅಲುಂ ಅಂಬುರಾ ಫಿರಿಮಿಹಾ ಹಿಮಿಯ ಕಾಯಿನು ಮೆನ್ನು ಅಲ್ಲಾಹ್ ಎದಿ ಒಡಿ ಗನ್ನವನಿ ಎದೆ ಮಿಹುಂಗೆ ದೇಮ ತುಗ ಸುಲ್ಹೌಮ එහෙන් ගමුන් දෙමිහුන්ගේ දෙමෙතුක රේකුරුන් ඉත්තිෆාකුන් රේකුරුන් හිඟියස් රුජුවා විය හිසාබුන් රුජුවවි අදි ෆිරිමිහක් ගද කවුම්ස් රුජුව කුරවෑන ගද කවුම්ස් රුජුව කුරවෑන ශරවි ගොදකම් මිතාංගේ හුද්ද දීෆියා ෆහරග්ග ෆසාද යකහම ෆෝරාෆාන ඒ මිහුන්ගේ හේරින්තරකන් කොඩකම එයා මිතාංගේ හැකිවරින් ගෙනවුන් රංගාලෝ හැකිවරින් ගෙනස්වා මි රුජුව කුරන් ජෙහේනි සුබ්හානක අල්ලාහුම බිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක ව අතූබු ඉලයික ව සල්ලල්ලාහු වසල්ලම බාරක අලා අබ්දිහි ව රසූලිහි මුහම්මදින් ව අලා ආලිහි ව සහ්බිහි අජ්මයින් වස්සලාමු අලයිකුම් ව රහමතුල්ලාහි ව බරකාතුහු